අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනාවටයි රැස්වලා ඉන්නේ සීතුම දෙනායේ ධර්ම දේශනාව සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ පංච ධම්මා සච්චිකාතබ්බා පංච ධම්මක්ඛන්දාති තී අවසර ස්වාමීන් වහන්සේ මෑණියුරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි පසුගිය දවස් තුනීම සාකච්ඡා කරපු මේ සාක්ෂාත් කළ යුතු ධර්ම කොටස් පහ මොනවද කියන මේ ප්‍රශ්නයත් පංච ධර්මස්කන්ධ නැත්නම් ධර්මස් මේ දහම් කඳු පහ කියන්නේ මොකද්ද කියන එකක් තමයි අද අපි ඉදිරියට තියාගත්ත මාතෘකාව ඒ අනුවම තමයි අපි ඉදිරියට විස්තර විභාග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ ප්‍රශ්නේ අහන්නේ ධර්ම භාණ්ඩාරික මහා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විසින් උත්තර සපයන්නේත් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේමයි. උන්වහන්සේ දන්නවා, දන්න ගන්නත් ඕන වෙලා තියෙනවා, දන්නටත් ඕන වෙලා තියෙනවා. මේ ශාසනය වැඩ කරන්නා වූ විනීජ ජනතාවට සාක්ෂාත් කළ යුතු දේවල් වල 1 2 3 4 කියාගෙන ගිහිල්ලා පහ මොකද්ද කියලා මේ ජීවිතය අස්පනා අපිට දත යුතු අතකා බැලිය යුතු එහෙම නැත්නම් සාක්ෂාත් කළ යුතු ධර්ම පහක් තියෙනවා. ඊට පස්සේ ඒකට උත්තරයක් වශයෙන් දෙනවා මේ දහම් කඳු පහක් නැත්නම් ධර්ම ස්කන්ධ පහක් ਸਰවචනාංශේ විවිධ තැන්වල දේශනා කළා තියෙනවා. ඉතින් මේ ඥාන විභාගයේදී පහේ කාරණා අහන අන්තිම ප්‍රශ්නේදී උත්තර වශයෙන් ඒක ඉදිරිපත් කරපුවා. ඒක ලස්සන මේ අංග පරිපූර්ණත්වයකටපත් වෙනවා අංග සම්පූර්ණත්වයකටපත් වෙනවා. ඒ වගේම අපි වගේ භාවනා කරන පිරිසකට මේවා එකට එකක් තුඩු දෙන ධර්ම પરම්පරාවක් බව තේරෙනවා. ඒ නිසා ඒ ඉහළ ඉහළ දේවල් වලට යන්න මනාපයක් තියෙන එක හොඳයි. නමුත් ඒක යුතු කළ යුතු ක්‍රමයක් තියෙනවා. අනුපුබ්බ ප්‍රතිපදාවක් තියෙනවා. අනුපුබ්බ ක්‍රියාවක් තියෙනවා. අනුපුබ්බ ශික්ෂාවක් තියෙනවා. ඒ ශික්ෂාවල් වල වැදගත්ම දේ තමයි මේ ආරම්භක පළවෙනි පාදම ඒක දන්න කෙනාට දෙක ඉච්චර අමාරු නෑ දෙක දන්න කෙනාට තුන අමාරු නෑ ඉතින් ඒ නිසා මේ වගේ බන්නට හිත යොදන සුත්තමේ ඥාණයට හිත යොදන කෙනා ඉහළ දේ ගැන බලාපොරොත්තුවක් තිබ්බට තමගේ යුතුයකම අන්ත තම අනුග්‍රහ කළ යුත්තේ ආරම්භක තැනට බව දුවට බන් බලාගෙන යනකොට කීවගෙන යනකොට අහගෙන යනකොට තේරෙනවා ආධුනික මනසක් අරගෙන මේ ධර්මස්කන්ධ පහෙන් ඉස්සල්ලාම සලකා බැලිය යුතු සීලස්කන්ධය. ඒ නිසා මේ සීලය නැත්නම් තමන්ගේ හික්මීම නැත්නම් තමන්ගේ සංවරය එනතම් බයලජ්‍ය දෙක පුදුමාකාර වෙනසක් ඒ පුද්ගලයාට ඇති කරනවා විතරක් නෙවෙයි එම සිල්ලුතුන් ඉන්න සමාජයක බයලජ්‍යා තියෙන සමාජයක සමාජ පද්ධතියත් දේව සභාවකට වැඩි ඉක්මවල යනවා බ්‍රහ්ම සභාවක් ඉක්මවල යනවා දෙයියෝ බුදුන් පවා වඳිනවා එහෙම සමිතියකට. නමුත් ඔක්කොමලා බලාපොරොත්තු වෙනවා රට වශයෙන් සිල්වන්ත වෙයි, ගම වශයෙන් සිල්වන්ත වෙයි, ගෙදර වශයෙන් සිල්වන්ත වෙයි කියලා. ඒකනම් හිතන්න අමාරුයි. නමුත් ඒ වගේ වටිනාකමක් ඇති දෙයකට Tamanට සාක්ෂියක් වෙන්න පුළුවන්, සාක්ෂිකාරයක් වෙන්න පුළුවන්, කාර්යයක් වෙන්න පුළුවන්. නැති විදිහට Taman පවට බය ලැජ්ජ දෙක ඇති කරන සංවරයක් ඇති කරන ඉක්මීමක් ඇති කරන ශික්ෂාවක් ඇති කරගත්තොත් ඒකම සමාජයේට ලොකු සාන්තියක් ඒ වගේ එකක් තමයි සරුවචන් වහන්සේ බුද්ධත්ව ලබන්නේ ඉස්සෙල්ලා ගිහි කාලේ දකින්න කොටත් අසුදුටුවන්ගේ මේ හිත නිවන නිසා නිබ්බුත පද දේශනා කරලා තිනවා කියලා තිනවා කිසා ගෝතමිය නිබ්බුතා නෝන සාමාතා නිබ්බුතා නෝන සාපිතා නිබ්බුතා නෝන සානාති අස්සයන් ඉදිසෝපති මේ වගේ දරුවෙක් ඇති පියෙක් නිවුණ වෙන්න ඕනේ. මෙවැනි දරුවෙක් ඇති මවක් නිවුණා. මෙවැනි ස්වාම පුරුෂයෙක් ඇති භාර්යාවක් නිවිච්ච කෙනෙක් වෙන්න ඕනේ. මොකද ඒ තරම්ම නිවිච්ච ගතියක් ඔක තමයි සීල කියන්නේ. ඒක සීතල ගතියක්. වැදගත්ම දේ ඒකයි. අපි ආධ්‍යාත්මික ගමනේ ඒකයි වැදගත්ම දේ. නමුත් අමතක වෙන දේත් ඒකයි. අපි ඒක අමතක කරුවොත් විතරයි මේ ඉහළ ඉහළ මට්ටම් ලැබුණ නැහැ කියලා පශ්චාත්තාප වෙන්නේ. ඒ නිසා අපි පැවිදි ජීවිතය ගැන ගත්තොත් ඉස්ලාම ගිහිල්ලා මේ සබ්බ දුක්ඛ නිසරණ නිබ්බාන සත්‍ය කරණත්තාය ඉමං කාතාවන් දත්වා නැත්නම් ඉමං කාතාවන් ගහිත්වා පබ්බාජේතමන් බන්ති කියලා අපි උපාධ්‍යයන් වහන්සේ ඉදිරිපිට දන ගහන වෙලාවේදී අපිට තිබුණ සතුට අමතකුණොත් විතරයි මහානකම අපි ජඩගම් කරන්නේ. ඒ අහිංසකකම එදා ඇති වෙච්ච වෙනස මරණකම මතක තියාගන්න පුළුවන් නම් එයා සාසනට ලොකු ආඩම්බරයක් වෙනවා. ඒක තමයි අපේ වෙනස. ඉතින් උඟක් ටිකක් කල යනකොට ඔන්න අරක නෑ මේක නෑ කියලා අර ලැබිච්ච ඒ සීලමය ආභරණේ පැත්තක තියලා নানা ආකාර දේවල් වලට වෙහෙස වෙන්න ගියාම සාසනයටත් කැළලක් ඒ පුද්ගලයාත් තියෙන හැටි අසහනේ ඊට පස්සේ දිගින් දිගටම සමාජයට ප්‍රශ්න ඇති කරනවා ඒක නිසා ඒ සීලයම සමාදන් වෙලා කටයුතු කරනවා නම් ඒක නට අය වෙනමම දෙයක් ඕනේ නෑ ඉතුරු ටික ඉබේ සිද්ධ වෙනවා කියලා බුදුහාමුදුර සඳහන් කරලා තියෙනවා සීලවතෝ භික්කවේ න චේතනාකරණියෝ සමාධි මට සමාධිය ලැබේවා කියලා සිල්වතාට ආයි චේතනා කරන දෙයක් නැහැ. සීලය ගැන සතුටු වෙන එක න අනිවාර්යයෙන්ම සමාධිය ඇති කරනවා. ඒක ධම්මතායේ සාභික්කවේ සීලවන්තස සමාධි. ඒක ධර්මතාවයක්. සීලෙ පිළිබඳ සතුටෙන් ජීවත් වෙන මිනිසයා කයේ සීතලකම වගේම හිතේ සීතලකමක් ලබනවා. යම් කෙනෙක් කියනවා නම් මේ කයේ හීතලකම ලැබිච්චාම හිතේ හීතලකමක් ලැබෙන්නේ නැහැ කියලා ඒක සාසනෙ වෙන්න බෑ ප්‍රතිපදාවක් වෙන්න බෑ මේ ප්‍රතිපදාව හැදිලා තියෙන්නේ කය වචන දෙක හීතල කරගත්ත ගමන් මේ හිත හීතල වෙන ගතියක් සමාධිගත වෙන ගතියක් ශික්ෂාගාරක වෙන ගතියක් හික්මෙන ගතියක් ඒක නිසා අර සීල ශික්ෂාණතන් සීලස්කන්ධය තමන් තුළ පිහිටුවාගත්ත සීලස්කන්ධේ නැවත නැවත පිළිමතිමින් නැවත නැවත අදි සීලයක් පාටපත් කරගනිමින් නැවත නැවත ඒක සතුට වෙමින් යනකොට ඒ ජීවිතයේ හම්බෙන ඊගාව හැතපොම් කණුව තමයි සමාධි ස්කන්ධය අපි ඊයේ පටන් ගත්තේ. ඉතින් සමාධි ස්කන්ධයට බෞද්ධ විතරක් නෙමෙයි අබෞද්ධ පවා කැමති. ඊයත් කොච්චර කැමති වෙනවද කියනවනම් සීලේ නැතුවත් ඉල්ලනවා ඒක. නමුත් ਸਰවචනන්සේ දාන්නෝ. ඉස්සරෝ පතර වෙලා මේ සීලය අවශ්‍ය වෙනවා. අවශ්‍ය සීලේ තියෙන කෙනාට විතරයි සීලෙන් අනුග්‍රහණය කරන්න විතරයි සීලේ අදි සීලයක් පාඩපත් වෙන කෙනාට විතරයි දියුණු කරන කෙනාට විතරයි මේ සමාධිය වැඩෙන්නේ සමාධිය වැඩෙන්න අවශ්‍ය පසුබිම සැලසෙන්නේ අනුග්‍රහ කළා වෙන්නේ ඉතින් එයාට සමාධි අනුගහිතය සීල අනුගහිතය නිසා සමාධි අනුගහිතය ලැබෙනකොට එයා ඉන්න පරිසරයටත් මහ පුදුමාකාර සාන්තිකර තත්ත්වයක් ඇති වෙනවා ඒක නිසා දෙපැත්තටම අභ්‍යන්තර බාහිර වශයෙන්ම සම්බන්ධයක් තියෙනවා. සීලෙන් සමාධියට සම්බන්ධයක් තියෙනවා. ඉතින් මාර කීප වතාවක් කලින් මතක් කරා වගේ තමන්ගේ සීලය නිසා තමයි සීල ශික්ෂාව නිසා මට සමාධිය ලැබෙනවා. නැත්නම් ඒකට අත්‍යවශ්‍යම සමාධියට අත්‍යවශ්‍යම දේ සීලය කියලා තේරෙනකොට ඒකේ නා අනාගාමී තත්ත්වයට පත් වෙලා තියෙනවා. නැත්තම් එතකම හිතෙන්නේ මේ සීලයට නැතුව උගුරෝරා බෙහෙත් බොන්න පුළුවන් වෙයි කියලා. එහෙම නැත්තම් වෙන වෙන ක්‍රමවලින් අපිට මාර්ග බල ලබන්න පුළුවන් වෙයි කියලා. නමුත් කවදා හරි වටේම ගිහලා වටම ගිහලා ගෙටම වගේ සීල සමාධි ප්‍රඥා කමෙන්ට ගිය දවසේ තමයි තේරෙන්නේ. ගිහිල්ලත් සමාධිය සාක්ෂාත් වෙනකොට තමයි තේරෙන්නේ මේකට ආසන්න කාරණාව සීලේ ඒක අඩුපාඩු තියෙනකන් අර ඊගාවට සමාධියේ අංග සම්පූර්ණත්වයක් එන්නේ. ඉතින් ඒ නිසා මේ සීල්වතා නැත්නම් සිල්වතිය තමන් තුළ සමාධියට අදාළ මූලික ලක්ෂණ අඳුනගන්නේ කොහොමද? ක්‍රම තුනක් තියෙනවා අඳුරගන්න. සුතමේ ඥානයේ වශයෙන් අඳුර ගන්න පුළුවන්. එහෙම නැත්නම් චින්තාමේ ඥාන වශයෙන් අඳුර ගන්න පුළුවන්. එහෙම නැත්නම් භාවනාමේ ඥානයක් වශයෙන් අඳුර ගන්න පුළුවන්. එතකොට මේ සුත්තමේ ඥාන ලබා දෙන්න තමයි මේ බණ කියන්නේ. බණහන්. එතකොට තමයි තේරෙනවා මේ අතර අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා. ශීලයේ අණුව සමාධියට ගමනක් තියෙනක බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා සඳහන් කරලා තියෙනවා. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ දසුත්තර සූත්‍රයලා සඳහන් කරනවා. ඒක අඩු ගානේ අහලා තියෙනවා. ඇහුවට තමයි විශ්වාස කරන්නේ නැත්තම් මේ කය වචන දෙක හික්මවා ගත්ත කෙනාට හිත හික්මවා ගැනීමට පිටුවහලක් ලැබෙනවා කියන එක අදාහ ගන්න බැරි නම් යා හිතයි කය වචන දෙක හික්ම ගන්න නැතුවත් හිත හික්ම ගන්න පුළුවන් කියලා මිත්‍යා දෘෂ්ටිකට වැටෙනවා. ඊට වගේ මිත්‍යා ප්‍රතිපදාවලත් වැටෙනවා. වැටලා මිත්‍යා මත ප්‍රකාශ කරන්නත් යනවා. ඒක අද මේ වෙනකොට බොහොම ප්‍රසිද්ධයි. ඉතින් ඒක පිළිබඳව තමයි මේ වාද විවාද වලට තුඩු වෙලා තියෙන්නේ. ඒ නිසා ආරම්භක ශේෂයේ මොන සීලෙ තිබ්බත් ඒක කරගෙන කරගෙන යනකොට එයාට සමාධියක් හිතේ හික්මීමක් ගන්න ඕනේ නම් ඒ සීලේ යම් මට්ටමකට දියුණු වෙන්නත් ඕනේ තියෙන තැනලා ටික ටික ටික ටික දියුණු වෙන්න ඕනේ. ඒක තමයි ලෝකයට පේන්නේ. මේ නැහැදිච්ච ගෙදර හැදිච්ච එකා වගේ ඉස්තර නැහැදිච්ච හිටපු මිනිස්සයා මේ භාවනා කරනකොට කරනකොට ගැටුම් අඩුව සමාජයත් එක්ක ගත කරනකොට ඒ ලෝකයට ලොකු සාන්තියකුත් තියෙනවා කියනවා. ওই මනුස්සයා ඉතර මෙහෙම හොසලන් යන්න මැස්ස යන්න බෑරිට කේන්ති යනවා. දැන් නම් මොකද්ද එකක් වෙලා? දැන් නම් ටිකක් කීකරු ගතියක් පේනවා. එහෙම නැත්තම් ඇසුරු කරනකොට පහසුවක් දැනෙනවා කිය. සීලේම දිනුවක් වගේ වෙන්නේ හැබැයි සමාධියක් තියෙන්නේ. ඉතින් අන්න එතනදී යෝගාවචරය කොහොමද මේ සුතමේ ඥානය චින්තාමේ පැත්තට දාලා මගේ දැන් සීලේ වැඩෙනවා. ඒ වැඩිම අනුව සමාධි මුල් ලක්ෂණ. ඒකට පූර්ව නිමිති කියලා කියනවා. ඌර්වංග කියලා කියනවා. කොහොමද පහළ වෙන්නේ කොහොමද මට වැටෙන්නේ කියන එක තමයි ඔක්කොටම නොඋනත් පුළුවන් කෙනාට ලබා ගන්න දබාන දේ තමයි මේ ධර්මය පිළිවෙලකට කොට ගහලා පෙන්නන්නේ. ඉතින් අපි ඊයේ ඉගෙන ගත්තා ඒ පරිපන්ත ධර්ම හයක් Tamangen ටික ටික ටික ටික අඩු වෙන බව පරිපන්ත කියලා කියන්නේ හරස් කපන ධර්මයි. නැත්නම් නීවරණ කියලා කියන්න පුළුවන් ඔබට. නීවරණ ආවරණය කරන දන්න. ආවරණීය ධර්ම කියලාත් කියනවා. ඒ ආවරණීය ධර්ම निराවරණය වෙන්න පටන් ගන්නවා. වරින් වර. නිකන් හරියට අන්ධකාරයේ විදින මිනිස්සුෙකුට රාත්‍රී වැත්ත වෙලාවක අකුණක් ගහපු ගමන් ආ මම යන්නේ උතුරට දකුණට මෙන්න මග ලකුණු කියලා පේන්න වගේ වරින් වර වරින් වර ආවරණීය ධර්ම දුර වෙන්න පටන් ගන්නවා. එතකොට දුර පේනවා. අන්ධකාරය යනකොට ලොකු බයක් ඇති වෙලා තියෙන්නේ. සර්පෙක් දන්නෙත් නෑ, උතුර දකුණ දන්නෙත් නෑ, මොන යන්නේ හරි පැත්තට නැද්ද දන්නෙත් නෑ. ඉතින් ගමනක් නම් යනවා. හැබැයි තද්ද බල කුතුහලයේ කියන්නේ. එළිය අකුණු විදුලියක් වටනකොට තේරෙනවා ඇවිල්ලා තියෙනවා යන පැත්තවත් හරිද කියලා. ආන්නේ වගේ යම් යම් එලි අත් පේනවා ක්‍රම දෙකකට එකක් තමයි බාධක දුරු වීම හරහා ඒවට කියනවා පරිපන්ත ධර්ම කියලා. ඊට වෝදාන ධර්ම කියලා කියනවා ආලෝක පහළ වෙන්න පටන් ගන්නවා. ගමනට එලියක් හම්බෙන්න ගන්නවා. තේ ගෙනියන්න පුළුවන් සෙල් ෆෝන් එක තියෙනවා. ඒකේ ටෝච් එක ගහලා හරි බලන්න පුළුවන්. එහෙනම් ඉටිබන්දමක් හරි හම්බ වෙනවා. නැත්නම් ටෝච් එකක් හරි හම්බ වෙනවා. නැත්නම් ඉර පායනවා. ඔය මොනවා හරි දෙයකින් අර පරිපන්ත ධර්ම අයින් වෙන අතර වෝදාන ධර්ම මෙන්න මෙව්වා ඔය පරිපන්ත ධර්ම වෝදාන ධර්ම වගේ දේවල් ਸਰවඥ දේශිත දේවල් වලින් පිටු කරලා අටුවාචාරින් වහන්සේ තමයි දක්වලා තියෙන්නේ. ඒ අටුවාචාරින් වහන්සේලා දක්වලා තියෙන දේවල් කෙලිම බුද්ධ වචනේ කියලා පටලවා ගන්නත් නරකයි. මේ බුද්ධ වචනේ නෙවෙයි කියලා විසි කරන්නත් නරකයි. තමන්ට තර්කෙට ණය විපස්සනාවට ආකාර පරිවිතක්කේට අනුපස්සනාවට මේක ගැලපෙනවා නම් මේක අදිෂ්ඨාන ශක්තිය සඳහා ධෛර්යය සඳහා පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා අපි ඊගෙන ඊගෙන ගත්ත දේවල් පොඩ්ඩක් සම්පින්ඩණය කිරීමක් වශයෙන් මතක් කිරීමක් වශයෙන් ගත්තොත් අතීතානුධාවනං චිත්තං විකෝපානුපතිතං සමාධිස්ස පරිපන්තෝ අනාගත පටිකංකණං චිත්තං විකම්පිතං සමාධිස්ස පරිපන්තෝ අපේ හිත අතීතයට ගියා නම් පශ්චාත්තාපේ තමයි බුදුහාමුදුරට සිද්ධ වෙන්නේ. ඥානුන්ටත් එච්චරයි පිරිමින්ටත් එච්චරයි. පැවිද්දටත් එච්චරයි, නොපැවිද්දටත් එච්චරයි, ගිහියටත් එච්චරයි අතීතයට ගියා නම් පශ්චාත්තාප. ඉතින් එතකොට යාට දැනගන්න පුළුවන් මගේ හිත සතිය නෑ. අතීතේ. ඒකට පශ්චාත්තාප මෙන්න සමාධියට පරිපන්තියක් වෙන්න මේක සමාධියට බාධාවක්. ඒ නිසා තමයි දැනගන්න ඕනේ. හිත භාවනා නොකරන වෙලාවේ තියෙන්නෙම අතීත අනාගත දෙකේ. නිසා කිසිම දවසක හිතට ස්පාසුවක් නැහැ. අතීතෙට ගියොත් පශ්චාත්තාප. අනාගත සැලසුම් කෙරුවොත් තිගැස්ම. කුතුහලයි. ඉතින් මේ දෙකේ තමයි හිත තැවි තැවි තියෙන්නේ. දානවට ගිනි අඟුරක් අතින් අතට මාරු කරනවා වගේ ඒ අතට මේ අතට මාරු කරාට ඒක නිවෙන තැනක් නැහැ. ඒ වෙනුවට අපි සතිය හඳුල්ලා දෙනකොට එන්ට මේ සතියෙන් ඇතිවෙච්ච ඵලයක් විදිහට සමාධිය හඳුල්ලා දෙනකොට මතක් කරනවා යම් වෙලාවක හිත සතිමත් නම් යම් වෙලාවක හිත සමාධියේ දිහාවට නතු භාවයක් පෙන්නනවනම් අතීතයට වෙන වෙලාවේ අතීතී බව දැන ගන්නවා අනාගත වෙලා අනාගතය දැන ගන්නවා හැකි තරම් උත්සාහයක් කරනවා වර්තමානයේ පවත්තන්න ඒක අර රතේ කාසියක් පෙරලන වෙලාව වගේ කෙලින් හිටින වෙලාව දකිනවා. එතකොට දන්නවා මේක කලාතුරකින් තමයි මේ රතේ කාසිය කෙලින් පෙරලෙන්නේ කොහෙට මෙහෙට පෙරලෙනවා. වැටෙනවා පට්ටල ක්‍රමයේ තමයි වැටිලා තියෙන එක. නමුත් Tamange ප්‍රයත්නය සතිය සමාධියට ආසන්නම කාරණා වශයෙන් වර්තමානයේ පැවැත්විය හැකි. මේක තේරුම් ගත්ත දවසේ තමයි යෝගාවචරයා නමට ගැලපෙන්නේ යෝගාවචරය කියලා දැන් යාට හිතා ගන්න පුළුවන් දැන් නම් සීලේ පිළිච්ච ගතියක් තියෙන නැත්නම් මේ රෝදි කැරකෙන්නේ මේ සති කාසිය කැරකන උදාහරණය ගත්තොත් මේ රෝදේ වර්තමානයේ කැරකෙන්න බෑ වැල්ලේ. ඒ කැරකෙන්න පුළුවන් වීදුරු තහඩුවක් උඩ මේ මේ වගේ පිඟන් ගඩොලක් උඩ සිමෙන්තියක් උඩ පුළුවන්. වැල්ලේ කැරකෙන්න බෑ. වැල්ලේ එරෙන වැටෙනවා. ඒ නිසා තේන පාදම හරි කිය. නිසා සීලෙ කියන්නේ පාදක ධර්මය කියලා. මේ පාදක ධර්මයක් මේකෙන් ඔප්පු වෙනවා. මගේ හිත චිත්තක්ෂණ කීපයක් හරි తాවකාලිකව හරි එක දිගට වර්තමානයේ පවත්වන්න පුළුවන් නම් චිත්තක්ෂණ දිගින් දිගට එතකොට තේරෙනවා දැන් නම් මේ සීලේක යම් පදනමක් තියෙන බව තේරෙනවා සතියත් චිත්තක්ෂණ ගන්න පිළිලා තියෙන බව තේරෙනවා සමාධියට මුලපිරුවා සමාධි රටාවට මුල පිරුවා කියලා තියෙනවා අතීත අනාගතයට යන ගතිය අඩුවීම හෝ වර්තමානයේ හිටින බව දන්න ගතිය. මේ දෙකම ඉතාමත්ම වැදගත්. අපි මෙතෙක් කල මනුස්ස හිතේ බලපු නැති පැත්තක් මේ බලන්නේ. භාවනා නොකරන කෙනාගේ හිත තියෙන්නේ අතීතය හෝ අනාගතය නැත්නම් පශ්චාත්තාපය හෝ තිගැස්මක. මැද හිත තියෙනවා. ඒක නා දන්නෙත් නැහැ. ඒක මධ්‍යම ප්‍රතිපදාව දන්නෙත් නැහැ. ඒක සතිය කියලා දන්නෙත් නැහැ. මේක සමාධියට මුල පුරන බව දන්නෙත් නැහැ. නිසා යා කියන්නේ ඒක මහා කම්මැලි දෙයක්. වර්තමානයේ හිත තිබ්බහම මහා කම්මැලි, නීරසයි, ඒකාකාරී, මහා මුස්පේන්තු. එහෙම නැත්නම් කාලකන්ණි ගතියක් පේන. භාවනාදී මේක බුදුජානසී ලොකුම පින කියලා හඳුල්ලා දෙනවා. දාන දෙනවටත් වඩා, සීල් රකින්නටත් වඩා මේ සමාධියට මූලිකම අත්‍යවශ්‍ය කාරණාව තමයි වර්තමාන ඉන්ඩෝනේ ඒ නිසා මෙතෙක් පාළුයි කිව්වට මෙතෙක් කම්මැලි කිව්වට දැන් විවේකජං පීතිසුඛං කියලා විවේක ස්ථානයකට යන්න කියලා පුළුවන් තරම් බලන්න මේ ඉද අතීත අනාගතයට ඇදලා තලලා පෙළලා පරිලාහයටපත් කරන්න එපා පහන් දැල්ලේ හැට පැට වැනෙන්න දෙන්න එපා චිමිනියක් දාලා හරි කිසිම උඩටපත් වෙන්න අරින්න කියලා මේක සාර්ථක වෙනකොට යෝගාවචරය ඇතුළ මෙතෙක් කල මුළු සංසාරේ පුරාවට තිබුණු කාමච්ඡන්දේ වෙනුවට මේ ඒකාග්‍රතාවය කියන චිත්තක්ෂණය පොඩ පොඩ නැගිටින්න පටන් ගන්නවා. ඒ නිසා මෙතන සිද්ධ වෙන්නේ පන්තියේ මොනිටර් මාරු වෙනා වගේ වැඩක්. යම් පන්තියක මේ කාමච්ඡන්දේ කියන මොනිටර් වැඩ කරන වෙලාවේ අපි හිතමු පන්තික ළමයි 50 දෙනෙක් ඉන්නවා. ටීචර්පත් කරනවා මොනිටර් කෙනෙක්. එයා කාමච්ඡන්දේ නම් එයා හැම වෙලාවෙම විවිධ අරමුණු වලට පැනපැන පිටු වෙච්ච රිලෙවෙක් වගේ අරමුණෙන් අරමුණට පැන පැන ඉන්නවා ඒකම අරමුණකවත් දෙතරක් ඉන්නේ ඒකේ ගන්නකොට මේ පා වෙනවා තව එකක් ගන්නවා ඒකට කියනවා කාමච්ඡන්දය නැත්නම් කාම ගුණ කියලා. දී ඒකේ නා තමයි බණ අහලා සිල් රැකලා සති පිහිටවලා තේරුම් අරගන්නවා මේ කාමච්ඡන්දේ නිසා හිත නිතරම අතීතනාගතේ වෙන්නේ ඒ කාමච්ඡන්දේ පිටු දැකලා අරණ්‍යගත වෙලා රුක්ක මූලගත වෙලා ශූන්‍යාකාරගත වෙලා හිත වර්තමානයේ පිහිටියාම මට කල හැක්කක් මේක තමයි සුත්‍රයෙන් මම ඉගෙන ගත්තේ මේක තමයි මං සීලේ නිසා ලැබපු ලාභේ ඔන්න දැන් හිත වර්තමානයේ හිටියා කියනකොට එයාට අර පරිපන්ත ධර්මයේ අයින් වෙනවා අයින් වෙලා හිත එකග වෙන්න පටන් ගන්නවා ඉතින් මේ තරම් ගැඹුරක් භාවනා කරන යෝගාවචරයට මූල ධර්ම වශයෙන් නොවැටුණාට ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒක අවශ්‍ය නැහැ. මුළු ඔක්කොම මේ කටපාඩම් කරගෙන හිටියොත් එම් භාවනා කරන්න හම්බ වෙන්නේ නැහැ. ඔත් මේ කියනකොට සතුටක් දැනෙනවා නම් බණ ඇහෙනකොට ආ එහෙමනම් වැඩේ yaadීලා තියෙනවා. ඒක නැත්තම් අවශ්‍ය කරන පින තියෙනවා. භව සම්පත්තිය තියෙනවා. ඒක නිසා අර අතීත අනාගත අරමුණු වල හිත දුවන්නෙම කාම ඡන්දේ නිසා. මේ තියෙන දේ හොඳ නෑ. මේ වර්තමානයේ ඉඳගෙන ඉන්න එක මහා පාළුයි. මහා කම්මැලි, මහා නීරසයි. මම අසවල් අසවල් සැලසුම් කරන්න ඕනේ. නැත්නම් අසවල් අසවල් විඳපු සැප දැන් ගන්න ඕනේ කියලා අර වර්තමාන චිත්තක්ෂණේ කෙලසගෙන අතීත අනාගත හිතවිලි එනවා. එන්නෙම කාමගුණ නිසා. ඉතින් ඒක උදාහරණයක් වශයෙන් කිව්වොත් මේ කුඩා ලදරුවට එන්නේ නැහැ. කුඩා ලදරුවා 100 100ක්ම ඉන්නේ වර්තමානයේ. නමුත් එයා දන්නේ නැති නිසා එයාට නිවන් ලැබෙන්නේ නැහැ. දැන් අපි ලදරුවෝ නෙවෙයි. අපි දන්නවා හිත පොඩ්ඩක් එහෙම වෙච්ච ගමන් අර කාම අරමුණට යනවා. මේ සැලසුමට යනවා. ඒ නිසා බණක් අහලා භාවනා කරලා ප්‍රතිපදාවේ වශයෙන් යම් වෙලාවක හිත පිහිටියා නම් එයා එතකොටම සමාදම් වෙනවා. අනේ මෙච්චර මේ පැත්ත මේ පැත්ත දාපු හිත, ගොඩ දාපු මාළුවා වගේ සැලිච්ච හිත දැන් ඔන්න ඒ කාර්මුණක නැත්නම් වර්තමානයේ හිටියා. එතකොට අර ලදරුවාට නැති සුවිශේෂත්වයක් අපිට තියෙනවා මේ මෙතෙක්කල් සංසාරෙ විඳපු දුක් ටික නිසා අපි දන්න මේක ප්‍රතිපදාවක දිනුවක් කියලා. අපි දන්නවා මේක කෙලෙස් අඩුවීමක් කියලා. ඒකත් අහම්බයක් නෙවෙයි කරපු දෙයක ප්‍රතිඵලයක්. එතකොට බුදුහාමරණ ගෞරවය යනවා ධර්මේ ක්‍රියාත්මකයි. ඒ නිසා අතීතනාගත පණින්නේ. ඒ වගේම අභිනතං චිත්තං ආපනතං චිත්තං කියලා දෙකක් තියෙනවා. එනේන අරමුණට කැමතියි. නැත්නම් අරමුණට ද්වේෂ කරනවා. උදාහරණයක් වශයෙන් කිව්වොත් ආනපානි කර කර ඉනකොට සද්දයක් ඇහිච්ච එකම සද්දෙට ද්වේෂ කරනවා. ආලෝකයක් ආවොත් ආලෝකයට ප්‍රේම කරනවා. එතකොට අර සද්දේට ද්වේෂ කරන නිසාමත් හිත දෝසානුසයට වැටිලා සත්‍ය කඩලා දානවා. භාවනා කරනකොට වෙච්ච ආලෝකයක් බුදු පිළිමයක් දැකපු ගමන් ඒකට අභිනත වෙච්ච ගමන් අරමුණ හොඳ එකක් වෙන්න පුළුවන්. නමුත් අර රාගානුසයක් නිසා වර්තමාන හිත පවත්න්න බැහැ. ඒ නිසා අභිනතං චිත්තං රාගානුපත්තං සමාධිස්ත පරිපන්තෝ. මොන්න දේ දැක්කත් භාවනාවේදී භාවනාවේදීම වෙන්න ඕනේ නැහැ මේක. ඕන වෙලාවක ගත හැකි. නමුත් අපි මේ වෙලාවේ භාවනා කරන පිරිසක් වශයෙන් භාවනා කරද්දී හිතට පේන දේ, ඇහැට පේන දේ ගත්තාම ඒ මනාප රූප නිසා ඇති වෙන දෙයට අපි අභිනතිය කියලා කියනවා. එහෙම නැත්නම් කෑදරකම කියලා කියනවා. වෙන්නෙම යටි හිතෙන්ම රාගානුසය ඇවිල්ලා ඒ වෙනකොට සීලෙට හිටින්නත් බෑ සතියෙට හිටින්නත් බෑ සමාධියට හිටින්නත් බෑ උඩත් කටු විමත් කටු තමයි එතකොට පරිපන්ත ධර්මයක් කටුකෝලක් වෙනවා හිත නමුත් මේ යෝගාවචරයා තමයි හිතන්නේ යෝගාවචර කියලා මේ වෙනකොට යෝගාවචර කමක් නැහැ මේ මතුවෙච්ච දෙයට නතු වෙලා අර කලින් ආපු කන වෙනුවට පස්සේ ආපු අඟ ලොකු කරගෙන අඟ පෙන්වන්න හදනවා. පුරාජීරුකම් කතා කරන්න හදනවා. මේක බරපතල වැරද්දක් නෙමෙයි. නමුත් සියුම් නමුත් චිත්තක්ෂණ මාත්‍ර වශයෙන් වෙන වැරද්දක් නිසා අභිනත හිත එනකොටම Taman දැනගන්න ඕනේ අභිනිත ඉන්නේ අරමුණක දවටලා. ඒ දවටලා එන අරමුණත් එක්කම මට දැන් තියෙන අභිනතියද අපනතියද කියලා තේරුම් ගන්නවා කියන එක නම් ඉතාමත්ම අමාරුයි. මොකද ඒ තරම් අපි භාවනා කරන විට අනේ ආලෝකේ පාලේවා අනේ නැති වෙච්ච අම්මා පෙනේවා අනේ බුදුහාමර පෙනේවා කියලා යන්නේ. ඉතින් එයා හිතනවා මේ අබිනතිය රාගානුසය හිතන්නේ මේ භාවනාව හරි ගිහිල්ලා එහෙම නැත්තම් මේ මට දෙයියු දුන්නා වගේ ඉතින් කනවත් ටොං ගාන දන්නේ මේක කොයි වෙලාවක හරි එනකොටම දැනගන්න පුළුවන් තියෙනවා මොයියේ කොයි එකවත් වෙන්නේ සතිය කඩන එකයි අහිංසකම නැති වෙන එකයි සරල භාවේ නැති වෙන එකයි ඍජු භාවේ නැති වෙන එකයි ඒ අභිනත හිත දැනගන්න ඕනේ අපනත හිත දැනගන්න ඕනේ අනේ නොදකින් කියලා හිතන සද්දයක් ඇහෙනකොට අනේ නොදකින් කියලා හිතන වේදනාවක් එනකොට අනේ නොදකින් කියලා හිතන හිතවිල්ලක් එනකොට එතකොටම හිත ලෙඩ වෙනවා ඒ ඒ ද්වේෂයට බුදුරජාණන්සේ සඳහන් කළා තියෙන්නේ ද්වේෂ ඇතිවෙච්ච හිත රෝගී හිතක් කියලා ව්‍යාබාධ ව්‍යාපාද කියන වචන දෙකේ සමීපව සමදහන් වෙනවා පාළියේ. ව්‍යාපාදේ කියලා කියන්නේ ද්වේෂයට, ව්‍යාබාධේ කියලා කියන්නේ ආබාධිත කියන අදහසෙන්. ඒ නිසා සියලු රෝග වලට හේතුව ව්‍යාපාදේ. ඒ නිසා කියනවා ආයුර්වේදයේ අපේ කායික මානසික සියලු රෝග වලට හේතුව අස්ථාන කෝපය කියලා. ස්ථාන කෝප නමයක් අපේ පොතේ සඳහන් කර තිනවා දසවෙනි අස්ථාන කෝප නිසා තමයි අපි ලෙඩ වෙන්නේ. එතකොට ලේ ධාතුව අපේ සිට වෙනවා. මූණ කළු වෙනවා. කය ලෙඩ වෙනවා. වචනේ අපි තමයි විස බීජයි. එහෙම නැත්නම් මේ කවුරු හරි හෝනියක් කරලා එහෙම නැත්නම් පර අකුසල කර්ම අනම්මනම් ගොඩක් අපි පැටලනවා. පැටලුවාට මට ඊට මානසික විද්‍යාව දැනගෙන තියෙනවා මේ වෙනකොටත් සියලු මානසික රෝග වලට හේතුව ද්වේෂය කියලා. ඒ නිසා ඉස්සෙල්ලා කිව්වේ කායික රෝග වලින් පීනස් රෝගේ පීන සමාරුව ඒ වගේම හැමේ රෝග කායික මානසික ප්‍රශ්නයක් ෆිසියෝ සයිකොලොජිකල් ප්‍රශ්නයක් මනස බලපානවා කියලා. දැන් කියලා සියලුම රෝග වලට මනස බලපානවා කියලා. මනස අපිරිසිදු වුණා නම් ලෙඩ වෙනවා. ඒක නිසා අපි අභ්‍යාපජ්ජ පරමතාය කියලා ඔය ගිලම්පස වළඳනකොට පරිසංකායෝන්සෝ ගිලානපච්ච වේසජ්ජ පරික්කාරම් පරිසේවාමි ආව දේව නෑ අභ්‍යාපජ්ජ පරමතාය මත්තට ලෙඩ නොවීම පිණිසත් දැනට තියෙන ආබාධ නැති කිරීම පිණිසත් අපි විලම්පස ටිකක් ගන්නවා. විලම්පස ගන්නකොට කියනවා ව්‍යාබාධ ව්‍යාපාද කියන වචන දෙක ළඟ ළඟ යනවා. ද්වේෂයක් හිතට ආවනම් ඒකම අවශ්‍ය කෙටි කරනවා. ඒකෙම පිච්චෙනවා. ඒකෙම මුණ පුලුටු වෙනවා. ඒ නිසා අපි කවුරු කෙරුවත් මගේ හිතයි නරක වෙන්නේ මගේ අවශ්‍ය නැති වෙන්නේ මගේ මොන පුළුට ඒ නිසා වුන්දලා ඕන දෙයක් කරගත්තා වයි Taman පුළුවන් තරම් පරිස්සම් කරගන්න ඕනේ හිත අඩු ගානේ ඉන්න ඉරියව්වේ. මෙහෙම නැත්නම් සතියේ කවුරු මොන જાති කෙරුවත් බීරියලියට වේනා ගායනා කරා වගේ උඹ ඕනේ ද්වේෂයක් දෙන්න බලපන්. දැන් කෝවිදයට මාව කුප්පන්න බලපන්. මගේ ක්‍රමේ තියෙන්නේ දන්න දාංගටයක් දාලා කුප්ප ගන්න එපා. කුප්ප ගත්තොත් උන්ද දිනු මම මම මම මද්දායස්ක වෙනවා. මම දුර්වර්ණ වෙනවා. හිටනක් කරගන්න නැතුව ඉන්න එක තමයි බුදුජාණන් වහන්සේ අපිට ශාක්‍ය පුත්‍රයන් වශයෙන් ශාක්‍ය දීතාවන් වශයෙන් කියලා තියෙන්නේ කවුරු කොකා ගැස්සුවත් හිටනක් කරගත්තොත් තමයි වැටෙනවා. ඒ නිසා අපනත හිත ද්වේෂය එන එක කාලයක් පුරුදු කරපු දෙයක්. භාවනා කරනකොට කහිනකොට සද්දයක් කරනකොට නැද්දකින් කියලා හිතෙනවා. එහෙම නැත්නම් වේදනාවක් එනවා. නැත්නම් හිතවිල්ලක් එනකොට. එතනින් පස්සෙම කෙලස් පටන් ගන්නවා. ඒක එනකන් ඒක ඇති කෙලෙසක් නෑ. සද්ද තියෙන කොයි වෙලාවෙද මේ කැස්ත ගෙදරවල ඉඳි කම්මලේ ඉන්න බල්ලට එන ගැවුවා වගේ ගාණක්ම නෑනේ. භාවනා කරන විතරනේ කැස්ත ප්‍රශ්නයක් වෙන්නේ. ගෙදර ඉනකොට ගාණක් නෑ. දොර හයියෙන් වැහුවට ප්‍රශ්නයක් නෑ. හයියෙන් කතා කරලා ප්‍රශ්නයක් නෑ. රේඩියෝ එක දැම්මට ප්‍රශ්නයක් නෑ. දැම්මේ නැත්තම් පාඩුයි. මේ දි රේඩියෝ එකක් දැම්මොත් අම්මාම නැතුව වයින්. ද්වේෂය හටගත්ත දැනින්ද තමයි ප්‍රශ්න මතුවෙන්නේ. ඒ නිසා අභිනතාපන තහිද්දක කියන එක පැවිදි වූ බවිදිවක මේ බලපාන්නේ ඥාන පරිමේක මේ බලපාන්නේ ඒක නොසලකා අපි හිතනවා නම් මේ සියල්ලන් අංග සම්පූර්ණ වෙච්ච වාතාවරණයක් අපිට ලැබෙයි කියලා ඒක නිකන් මේ රජ කෙනෙකුට හම්බ වෙන පෙරහැරක් නැත්නම් මුරායුධ සේසත් කුඩ සහිත පෙරහැරක් මේ අපි වගේ සිරිබිරිස් කෙනෙකුටත් හම්බෙයි කියලා අපි හිතන අපිට හම්බෙන්න එච්චර පින්නේ නැහැ අපි නිකන් අපිට කුමර කුමරි වාසනාව නැහැ. ඒ කෙනාට හම්බ වෙයි. අපි හිතනවා අපිටත් ලැබෙයි කියලා. ලබන්න පුළුවන් පින් කෙරුවොත් ඒ නිසා භාවනා කරනකොට මතුවෙන හැම අරමුණක්ම ඇහැට වැටිච්ච ගුණක් වගේ එක්කෝ අබිනත අපනත හිත ඇති වෙනවා. අන්නේ අබිනත අපනත දෙක දෙක තේරුම් අරගෙන මැද මූල කර්මස්ථානයේ ඉති විතරයි ওই දෙක නැති තැන තියෙන්නේ. ආනපන කියන්නේ උදාසීන අරමුණක්. ඉදිරියට ඉන්නවා කියන්නේ උදාසීන අරමුණක්. වම දකුණ තියනවා කියන්නේ උදාසීන අරමුණක්. ඒකේ ඉන්න තාකල් මනාපෙකුත් නැහැ, අමනාපෙකුත් නැහැ. නිසා මේක හරි කම්මැලි වතෝල හොද්දක් වගේ. කිසි රසක් නැහැ. ඉතින් අපි උම්මලකට කැලක් දැම්මත් හොඳයි. ලුණු ටිකක් දැම්මත් හොඳයි. ලුණු කැල්ල කවල දාගත්තොත් හොඳයි කියලා අර ඉඳගෙන ඉන්න ඉරියව්ව මදි අපට. ඒ වෙනුවට අත දාපු ගමන් වෙන්නේ මනාපමනාප දෙකට අහු වෙනවා. නිසා යෝගාවචරය බොහෝම අමාරුවෙන් යාප්පු වෙලා අර වර්තමාන හිත පැවැත්වුත් නැත්නම් වර්තමාන ආරමුණු මූල කර්මස්ථානය කියලා අපි ගන්න හැම එකම බුදුහාමුදුරනේ අපිට තෝරලා දීලා තියෙන්නේ. ඒකේ නෑ අබිනති අපනතිය. අනපන දැක්කයි කියලා ආඩම්බර වෙන්න දෙයක්වත් නෑ නේද දැක්කයි කියලා කනකාට වෙන්න දෙයක්වත් නෑ. නමුත් මේ වෙනුවට හිත යනතම් බලන්න සද්දවලට දුවනවා, වේදනාවලට දුවනවා. මේ හැමදේම කෙලෙස්. එනිසා පාරේ මැද පාර දීදී අපි වටපිට බලන්න ගියොත් කම්බේ විදින මිනිස්සයා වගේ අර හෙල පල්ලේ වැටෙනවා. අන්නේ අභිනත අපනත දෙක දැකලා නොවි මඳ අරමුණේ මූල කර්මස්ථානයේ පවත්තන එක අභිනත අපනත දෙක පරිපන්ත ධර්ම දෙකක් වශයෙන්ුත් මූල කර්මස්ථානයේ හිත පවතින හැම වෙලාවකම අරසාවක් තියෙනවා. පින් කරේ නැති වෙන්නේ ඉඳී තියෙන හැබැයි පව් කෙරෙන්නේ ඒක 100%ක්ම විශ්වාසයි. භාවනා කරනකොට පින් කරනවා කියලා අපි සාමාන්‍යයෙන් කියනවා මේ බබාලා නවත්තන්න වගේ. ඒක අධික ලොකම කුසලයේ කියලා කියනවා. හැබැයි වෙන්නේ පවුන කිරීමෙන් වළකිනවා. අරමුණු මනාපමනාප දෙකටවත් එනවා. එනකොට දැනගන්නව නෑ නෑ මේකෙන් මම කරන්නේ පරණ කර්ම ගෙවිනවා මැදට අලුතෙන් කර්ම රැස් කර ගන්නවා. ආපු දෙයත් එක ගැටෙන්න යන්න එපා. ආපු දෙයත් එක බැඳෙන්න යන්න එපා. බැරි නම් මූල කර්මත්තානේ සරණ හොයන්න. මූල කර්මත්තානේ ගිහිල්ලා ඉබ්බ කට්ට ඇතුළට ගිහිල්ලා ඉවලට අහුවෙන්නේ නැතුව අඬු අකුල ගන්නේ කොහොමද? අඬු පොප්පන්න යුතු හිවලා කනවනේ. ඒ වගේ තමයි පුළුවන් තරම් බලනවා. ලදලද වෙලාවෙ එක්ක ඉරියව්වේ එක්ක අරමුණේ හිත පැවැත්වීමෙන් අභිනත අපනත දෙක නතර කරන්න. ඒ වගේම තියෙනවා අධික වීරිය කරන්න ගියොත් හිත ඇවිස්සලා අලු ගොඩකට ගල් ගැහුවා වගේ මොනවා වෙනවද බෑ. අවශ්‍ය වීරිය නැති වුණොත් කුසීත වෙලා නින්දට වැටෙනවා. ඒක නිසා උද්දච්චයට වැටෙන්න දෙන්නේ නැතුව හිත ලීන භාවයට වැටෙන්න දෙන්නේ නැතුව අතිපග්ගහිතං අතිලීනං දෙකට වැටෙන්නේ නැතු මේ සමමිතිකව සමබරව පවත්නවා කියන එක ගාක්ම මාරි පුතඥයන මොකද ඒක එක්කෝ අධික ක්‍රියාකාරකම් කරන්න කියලා ප්‍රතිඵල බලාපොරොත්තු වෙලා තටමලා අතපය කඩා ගන්න. එහෙම නැත්නම් ඔය නිකන් ඉනෝටම භාවනා හරියයි කියලා කුසීතකම ඉඳලා මෙනෙහි කරන්නේත් නැතුව නින්දට වැටෙනවා. ඔන්න ඔය දෙක අතරමැද සම මාවත හොයා ගන්නවා කියන එක ඒක මේ යෝගාවචර විසින් සකස් කරගත යුත්තක්. මොකද යෝගාවචරය තුනා මේ සුපර් මාකට් එකට ගිහිල්ලා මේ බේතක් වශයෙන් ගන්න පුළුවන් වෙයි. නැත්නම් ගුරුවරයා අපිට මේක රහසක් කියලා දෙයි. කොහොමද මේ දෙක අතරමැද ක්‍රියාශක්තියක් තියෙනවා හැබැයි අධික ක්‍රියාශක්තියකුත් නැහැ නිදිමතකුත් නැහැ අවදී පවත්තගෙන යන්නේ කියන එක මේ ලකුණු තුනම අතීත නාගරික දුවන්නේත් නැහැ අබිනතියක් අපනතියක් පහල කරන්නේත් නැහැ. අතිපග්ගහිතං චිත්තං අතිලීනං චිත්තං කියන විදිහට ඕනට දෙශීතල කරන්නේත් නැහැ උණුසුම් කරන්නේත් නැහැ කියන එක මේ සතියේ යම් යම් ලක්ෂණ ටික. එනිසා සතිය විස්තර කළ දෙනකොට ඒ පරිපන්ත ධර්ම වලට යන්න දෙන්නේ නැතුව හරියට කිකිලි පියාකොස්ස එනකොට පැටව ටික තටු අසි ගන්න ගන්නවා වගේ ඔක්කොම සතිය විසින් අපිව අරසා කරලා දෙනවා. හැබැයි හරි නීරසයි. අතීතයට අනාගතයට කියන ඥාම නීරසයි. මනාපමනාප දෙක නැත්තම් නීරසයි. සමසේ වීර්යය යෙදෙනකොට අති වැඩි වීර්යයක් නැතුව අඩු වෙනවනේ ඒකත් හරි නීරසයි. ඒ නිසා මේ රසකාමීන්ට සතිය අදාළ නැහැ. ඒ නිසා බුදුසසුන කියනවා මේ කාමභෝගීන් අරණ්‍යයට කැමති නැහැ කියලා. අරණ්‍යයට කැමති වෙන්නේ නිකා මේ කාමේ තොර වෙලා මේ මුර්ග සංවාසී වඩුසා වහිනකොට ගල් වෙනක් ඇතුළටලා රින්ගගෙන ඉඳලා හරි වර්ෂ රතෙමින් නැතුට ඉන්න කියලා කියනවානේ ලෝකාන්ත මුර්ගතම් වැත්තට. අන්නේ වගේ මේ අරණ්‍යයකට රින්ගගෙන ඉන්න කියලා කියන්නේ මේ අනික් තැන්වල මේ වැත්තට තිබුණු මුර්ගසං. මුර්ගසං කියලා කියන්නේ මුර්ග සංඥාව ඇති වෙනවා. දකින දකින එකන සාරපයක් වගේ තමයි පේන්නේ. නයික් පොළඟෙක් වගේ පේන්නේ. අල්ලන අල්ලන ආයුධය හෙල්ලක් පලියක් වගේ වෙන්නේ. ඉතින් සර්පෙත් දැක්වම හෙල්ලගත්ත ගැහුවා. ඒ සංඥාව මාරු වෙනවා මුර්ග සම්බැත්තට. මුර්ග සංඥා කියලා කියන්නේ. ඒ වාගේ තමයි මේ ලෝකයේ තියෙන මේ පරිපන්ත ධර්මත් එක්ක හැතිරෙනකොට මෙහෙමවත් ලෝකේ කෙලින් තියෙනවා ඇති කියලා හිතනවා. අමුත් බුදු යන අපට කියනවා ගොඩ එන්න නම් අරණ්‍ය සංඥාව ගන්න අරණ්‍යට යන්න, රුක්ක මූලට යන්න, ශූන්‍යාකාරට යන්න ගිහිලා පරිස්සම් වෙලා ඒ නතර වෙන්නේ නැතුව හිතේ තියෙන මේ පරිපන්ත ධර්ම තේරුම් කරගන්න එක manussත්වයත් එක්ක ලැබෙන දෙයක්. නමුත් අතිමානුෂිකත්වයට යන්න ඕනේ නම් ධාන ධාන සමාපatti මාර්ගඵල නිවන් ලබන්න ඕනේ නම් ඒ පරිපන්ත ධර්ම තේරුම් අරගෙන ඒවා දෙන අයත් එක්ක වෛර කරන්න යන්න එපා. මම පරිස්සම් කියන මූල ධර්මේ තියාගන්න. දරුවන්ට කියලා දෙන්න ඕනේ. කෙලෙසෙන එක නැතර කරන්න කාටවත් බෑ වෙයි කෙලෙසෙන්නේ නැතුව බේරෙන එක. හරියට පොකුරු ඇස්තක් බුද්ධ ඥානසේ මවලා තිනවා. ඉස්ලාම් වතාවට කිඹුල්ලප්පුරේට වැඩපු දවසේ ශාක්‍යයන්ගේ මන බිඳින්න කැමැති නම් තෙමෙන්න පුළුවන් කැමැති නම් නොතෙමෙන්න පුළුවන්. ඒක තමයි 이르දිය. අට්ටු කැමැති නම් වැසට ගිහලා මාව තෙමේවා කියනොත් තෙමෙනවා. එහෙම නැන්නේ නොතෙමී ඉන්න පුළුවන්. අන්න ඒ වගේ මේ පරිපන්ත ධර්ම නිතරම අපි කරා එනකොට අපේ සතිය අරසාව නැත්තම් ඉබ්බ යන යන දන කට්ට ගෙනියන්න වගේ ඉන්න ඉන්න ඒරියාවේ සතිය දන්නේ නැත්තම් හදිසියක් වුණොත් කට්ට ඇතුළට අඬු ඇද ගන්න දන්නේ නැත්නම් ඉතින් ඊවල කනවා. ඒ වාගේ තමයි මේ පෘථග්ජන ජීවිතේ. ඒ නිසා කුම්බෝව අංගානි සකේ කලාපේ තමාදහම් බික්කු මනෝවිතක්කේ. මහණනි මේ ඉබ්බෙක් තමන්ගෙම කට්ටේ අඬු ටික සංගවා ගන්න ASCII මේ මනස ඇති කරන මේ මනාපමනාප අතීත අනාගත අධික වීර්යය සහ අඩු වීර්ය කියන මේ දේවල් වලින් පරිස්සම් වෙලා මැදමාවතට ගන්න කියන. හරිම අමාරු. මොකද අපි කරලා තියෙන පව් ගාන වැඩි. අනුන් අවුස්සලා තියෙන වැඩි. කුප්පල තියෙන වැඩි. එක එකනා එක එකනා එක එක දේවල් වලට මත් කරවන්න උත්සාහ කරලා තියෙන වැඩි. අර කරපම් මේ කරපම් කියලා අනු යොමු කරවලා තියෙන වැඩි. ඒ වගේම අනුන් අපිව ලොමු කරලා තියෙනත් ඇදී බුදුහාමුදුරේ චාම අනිත් හැම කෙනාම යොමු කරන්නේ අපායට තමයි. ඒකයි මේ සාරිපුත්‍ර සාංශයට බුදුහාමරගෙන් ණයට ධර්ම ටිකක් කරගෙන කියන්නේ අනේ දෙයියන්ගේ නාමෙට මොකෙක්වත් මොකටවත් යොමු කරන්නත් එපා. උඹ උඹ පරිච්ඡංගයන් බලපං අපිට අම්මල දාත්තලා වුණා දීලා තියෙන්නේ හොඳ මේක නෙවෙයි. ආගමෙන් දීලා තියෙත් හොඳ මේක නෙවෙයි. පටන් ගත්තේ නම් බුදුහාමරගෙන් තමයි. ඒක නිසා පුළු පුළුවන් වෙච්ච වෙලාවක මේ සමාධි ශික්ෂාව දාලා මේ අඬු පරිස්සම් කරගනින් අඬු පුප්පන්න යන්න එපා. කාට හරි බණ කියන්නේ ඉස්සලා කාට හරි උපදෙස් දෙන්න ඉස්සලා කවුරු හරි හදන්න ඉස්සලා ඒ තමන් පොඩ්ඩක් මේක බලන්න කරලා කෙරුවොත් හිතෙනවා මේ තව කෙනෙක්ගේ ජීවිතයකට අත තියනවා කියන්නේ මහා භයානක දෙයක්. තමන් දන්නේ නැතුව. තමන් දන්නවනම් බුදුජානනාංශය අත තියන්නේ රාහුල කුමාරට අත තිබ්බා වගේ තමයි. කියලා සාරිපුත්‍රට කියනවා පැවිදි කරලා පොඩ්ඩක් ඔන්නක් කියලා දෙන්නේ කියලා. දරුවා ආවේ නම් දෑවැද්ද ඊළඟට තමයි බූදලි ඊළඟට තමයි. නමුත් දෙන්නේ මොකද්ද? පැවිද්ද තමයි. අද පැවිදි වෙන්න ඉන්න ළමයින්ට බාධා කරන්නේ දෙමාපියෝ දෙන්නම තමයි. ඒක මේ පැත්තේ ඉන්න බලනකොට අපිට තියෙනවා ළමයින්ට ඕනකම තියෙන හොඳටම. මොකද දෙමාපියෝ කැමති රෑ. දෙමාපියන්ට ඕනේ මං වැටිච්ච වලේම ඒ නරා වලේම දරුවෝ වැටෙනවා දකින්න පුදුම ආසාවක් තියෙනකොට දරු සෙනෙහස කියලා කියන්නේ. අනේ අම්මේ. කවදාකවත් ඌ කඩාගෙන ගියොත් එහෙම කියන්නේ ඒක ගාල කඩාගෙන ගිය හරකෙක් වගේ. ඉරගෙදර කරාන ගිය මේ මේ පැනගත්තේ කෙනෙක් වාගේ තමයි. හරිම අමාරු. ඒ සම්බන්ධය හරහා තමන් අන්ධ પરම්පරාව යන ගමන් අනික් අයත් අන්ධ પરම්පරාව යන තමයි තියෙන්නේ. ඒකයි මේ සාරිපුත්‍ර සංසය මේ අපේ කොන් කරලා කැලියට ආවට පස්සේ රට කනට කරලා කියන්නේ මේ සමාජ ලක්ෂණ දැනගෙන ඔක්කොමලා කියන දේ අහන්න එපා. මෙන්න මේක පොළොවරම් බලපන්. බලලා හිතන්නේ යම් වෙලාවක අපිට හරි ගියයි කියලා. චිත්තක්ෂණයකට. සතිය පිහිටියා. තව චිත්තක්ෂණය තව චිත්තක්ෂණයක් කරන යනකොට මේකේ පොඩි ඒකට කියන්නේ සමාධිය නැත්නම් සමතය කියන එක. ඉත ටික සමතයකටපත් උනායි කිය. පාද විවාද මොකුත් නැහැ. ඕක ඇත්ත බුදුහාමුදුරු කියන එක ඇත්තයි. සාහිත්‍ය සංස් කියන එක ඇත්තයි කියලා අපේ හිත සමතයකටපත් වුණා නම් ඒ සමතයටපත් වෙන්න මේ පරිපන්ත ධර්ම හය අයින් වෙන්න ඕන. එහෙම නැතුව කවදාකවත් අපි බුදුහාමුදුරන්ට හදවතින්ම සද්ධාාවක් ගෞරවයක් එන භාවයට තියෙනවා ලාවට තියෙනවා භාගයට තියෙනවා. ඒ වගේම මේ සාරිපුත්‍ර සාංශේ මේ ගන්න ප්‍රයත්නය අපිට තේරෙන්නේ නැහැ. ඔකේ මොනව හම්බෙකේද ලාභ සත්කාර සම්මාන සිලෝක මොකක්වත් නැහැනේ. ආන පරිපන්ත ධර්ම අහුවෙච්චාම අයින් වෙච්චාම පුදුම ගැඹුරක් තේරෙනවා. අනේ මේ අවුරුදු 2600ක් බඩතුලේ සංගවාගෙන ඇවිල්ලා මේ ධර්මය එළි වෙන්නේ මොන තරම් පිනකටද කියලා යාට තේරෙන්න පටන් ගන්නවා පටිපක්ක විගමනේන ගම්බීරෝපි ධම්මෝ සුපාකටෝ භවෙය්‍ය කියලා අටුවාචාන් වහන්සේ සඳහන් කරනවා මේ පරිපන්ත ධර්ම කියන්නේ බාධා කරන ධර්ම ටික අයින් වෙච්චාම ගැඹුරක් පේන්න පටන් ගන්නවා අපි මෙතෙක්කල් මොන දෘෂ්ටිවලද වැඩ කරේ මොන සංකප්පවලද වැඩ කරේ මොනවද අනුර දීපු උපදේශ අපිට අපේ කල්යාණ මිත්‍රෝ කියලා මොනවද දීලා තියෙන උපදේශ නමුත් මේ පාර කොච්චර සියුම්ද කවුද දැනගෙන කරලා තියෙන්නේ කියලා අර පරිපන්ත ධර්ම ටික අයින් කරන එක තමයි සබ්බපාවසා කරනම් කියලා මේ සීල සමාධි ශික්ෂාවේ තියෙන්නේ. දැන් අපි පිංකම් කරනවායි කියලා. එහෙම නැත්නම් වෙන කටයුතු කරනවා කියලා ගියාම අපි බලන්න අතීත අනාගතයට කොච්චර හිත ඇදලා දානවද කියලා. අපි කොච්චර බලන්න හිත මනාපමනාප දෙකට ඇදලා දානවද කියලා. බලන්න හිත කොච්චරක් ඕනකට වැඩි අපි කලබලා හලහප්පල දානවද නැත්නම් අපි නින්දරපත් කරන තරමට වෙහෙස කරනවද කියලා බැලුවොත් ඒ පිංකම් නැතුව ඕක කරන්න බෑ. ඒක කරලා තේරුම් ගන්න ඕනේ ඊට වැඩිය මේ පරියංකයට කියලා යමක් නොකර ඉන්නකොට මොන තරම් කුසලයක් සිද්ධ වෙනවා. රූපත් නැහැ, ඇහත් නැහැ, සද්දත් නැහැ, කනත් නැහැ, නාසයත් නැහැ, ගඳ සුවඳත් නැහැ, දිවත් නැහැ, රසත් නැහැ, කය නැටවිල්ලක් වට්ටක නැටු කුඩරට නැටුම් ඇත්තෙත් නැහැ. කයත් තැම්පත්. ඒකට ඒ තැම්පත් වුණාම පේනවා. අපි මෙතෙක්කල් සැප කියලා මේ ඇහැ කන නාසය දිව පිනවන්න මේ ආණ්ඩුව දෙන පච. එහෙම නැත්නම් මේ අපිට ආර්ථික විශේෂඥ ඇඳලා දෙන විශේෂ සමීකරණ. එතන මේ සමීය සමාජ විද්‍යාඥයෝ අපිට පෙන්වන මේ දුප්පතුන් නැති ලෝකේ කරන්න පුළුවන් දෙයක් නම් බුදුහාමුදුර අඩුවන්නේ. සාරිපුත්තු සාංශ හොරෙන් කියාවිනේ සාරිපුත්තු මෙහෙම තැනක් තියෙනවා අන්න එතන කිව්ව නිවන් ලැබෙනවා කියලා. නෑ. කොහෙවත්වත් නෑ. නාන්තලික් කියන සමුද්දමජ්ජේන පබ්බ දාන විවරම් පවිසන විච්ඡතිසෝ జగතිප්පදේසෝ යත්තට්ඨිතෝ මුංචය පාපකම්ම. දැනසි කියනවා න අන්තලික් කියන අහස උඩට ගියත් අන්තරීක්ෂයට ගියත් නපබ්බ නාන්තලික් කියන සමුද්දමජ්ජේ මොහොත මැදට ගියත් නපබ්බ දානං ගල්ලෙනකට ගියත් තමයි කර්මෙන් වරකින්න බෑ. එහෙම තැනක් මේ මුළු జగත් ප්‍රදේශය තුල මහා මනුස් මේ ලෝකෙ තුල කොහොක්වත් නැහැ කියලා බුදුහාම කියනවා. අපි හිතනවා මේ සල්ලි තියෙනකොට මේක කර්මේ වලක්ක ගන්න පුළුවන් වෙයි. නිලයක් ලැබිච්චාම කර්මේ වලක්ක ගන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් ලොක්කෙක් ඇසුරු කිරීමෙන් එහෙම නැත්නම් ජපමන්ත්‍ර කිරීමෙන් ප්‍රාර්ථනා කිරීමෙන් කරන්න බෑ. ඒක එනවා. නමුත් ඒ ඔක්කොම තියෙද්දී ඊට රෝග බාහිර කරදර තියේදී මේ සති මාත්‍රාව වඩනකොට ඉබ්බ කට්ට ඇතුලට ආවා වගේ Tamante එකේ වැටෙන්නේ නැත්තම් මේ සමාධි ලක්ෂණයක් මේ මතුවලා තියෙන්නේ. මේ මේ සතිය පිහිටුපු නිසා වෙලා තියෙන්නේ. මේක නොවන හැම චිත්තක්ෂණයකම පැහැලා එනවා, තැවෙනවා, දැවෙනවා. මේකත් ටිකක් කටුක තමයි. නමුත් කර්ම රැස් වෙන්නේ පරණ කර්ම ගෙවෙනවා. අන්නේ මට්ටමකට හිත පරිපන්ත ධර්ම නැතුව හිත Tamanටම තේරෙන මට්ටමට එනකොට කියන උපචාර සමාධිය කියලා. ඒ කියන්නේ ධ්‍යාන සමාධියකට යන්න ධ්‍යාන සමාධියක් ගියක් නම් ගේ මිදුලට ආවා වගේ. අතීතනාගත හිත දුවන්නේ චුක වේලාවකට මනාපමනාප නැහැ. තද බල කලබලයකුත් නැහැ. තද බල නිින්දත් නැහැ. මධ්‍යස්ත වෙනවා. එතකොට පරිපන්ත ධර්ම හයක් නැතිවීම නිසා තේරෙනවා සාන්තිකර தත්වයක්. ඒ සාන්තිකර தත්ව වලට කියනවා ඒ පරිපංස ධර්ම හය අඩුවීම. එතකොට යාට තේරෙන්න පටන් අර ගන්නවා. වීර්යයි සමාධියයි දෙක එලහරකයි මීහරකයි වගේ එකෙක් ගොඩට රදිනවා එකෙක් මන්ට අදිනවා නෑ දෙන්නම සම වෙන්න පටන් ගන්නවා. වීර්යය වැඩි වුණා නම් හිත ඇවිස්සෙනවා සමාධිය වැඩි වුණා නම් හිත නින්දට වැටෙනවා. දැන් ඇවිස්සෙන්නෙත් නෑ නින්දට වැටෙන්නෙත් නෑ දෙන්න සම වේදෙන්න පටන් ගන්නවා. තමන් හොඳට දන්නවා නිින්ද ගිහිල්ලා නැහැ අවදිය තියෙනවා. ඒ වගේම තමන් දන්නවා මේ අවදිය තිබුණාට හැම අරමුණෙම දුවන්නේ යන්නේ ඒ කෝච්චිය පෙළ දිගේ යනවා වගේ තමන්ගේ ඉරියව්ව දිගේ හෝ මූල කර්මස්ථාන දිගේ කියලා සමාධිය සහ වීර්ය අතර සමவாயක් සමහර විටක හොඳ සුතමේ ඥානය ඇති කරනාට තේරෙනවා. එතෙන් ප්‍රඥාව සහ සද්ධාව අතර සද්ධාව වැඩි වුණොත් ඒකේන මේ පිංකම් කළා නිවන් දකින්න පුළුවන් කියලා හිතනවා. ප්‍රඥා වැඩි වුණොත් නෑ නෑ ඔය මොනවත් ඕනේ නෑ භාවනා කළා විතර නිවන් දකින්න පුළුවන් වෙයි කියලා හිතනවා. මේ දෙකටම යන්න දෙන්න නැතුව කල යුතු පිංකනොත් කරනවා. ඒ පිං නිසානේ අපි අද මෙතන ඉන්නේ. ඒකට පහත් කළා සලකන්නේ නෑ. හැබැයි මේ පිංකම් කෙරුවා කියලා නිකන් හිටියට දෙයියෝ දෙනවා මං කනමයි කියලා භාවනා කරන්න නැතු කරන්න හරියන්නේත් නෑ. අන්නේ සද්ධාව සහ ප්‍රඥාව අතර මේ සමතුලිතතාවය කලාතුරකින් තමයි හිටින්නේ. අධික සද්දෝ මන්ද පඤ්ඤෝ අධික පඤ්ඤෝ මන්ද සද්දෝ කියලා අටුවචාරණ සඳහන් කරන සද්ධාහ වැඩනොත් ප්‍රඥාව කාබාසිනිය කරනවා. ප්‍රඥාව වැඩනොත් සද්ධාව කාබාසිනිය කරනවා. කලාතුරකින් කියනවා තමයි පොල්පිට පාගන කොට වගේ දෙකම සමබර වෙන්නේ. හැබැයි එහෙම මිනිස්සු මේ කට්ටයි. බිස්නස් කිරුවත් හරියනවා, දේශපාලන කිරුවත් හරියනවා. ඒක භාවනා කරන්න දෙන්නේ ඒක රට්ටු රවට්ටන්න යනවා. ඒ දෙකම තියාගෙන භාවනා කරනවායි කියලා කියන්නේ අර කනකත් බාව වියසිතුරෙන් අහස බලන වගේ තමයි. ඒකට කියනවා තත්ත ජාතානන් ධම්මාන අනදිවත්තනට එන සම්පහන්සනා කියලා. යට තේරෙනවා මේ භාවනාවෙන් ලැබිච්ච සමාධියත් භාවනාවට වීරියත් එකිනෙක රණ්ඩු කරන්නේ නැහැ ඒ දෙන්න එකට සමவாயක ඉදෙනවා. භාවනාවම යෝගාවචර ජීවිතයේ ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි ගැටෙන්න යන්නේ දෙන්න එකට කැරකෙන්න ගන්නවා. අනතිවත්තන එක එකන අති ඉක්මවල යන්න යන්නේ. සද්ධාව ප්‍රඥාවට උඩින් යන්න යන්නේ. ප්‍රඥාව සද්ධාවයි උඩින් යන්නේ. දෙන්නට දෙන්න සමව යෙදෙනවා. ඒක කියනවා අත දිග අරපුවාම කියනවා සුලංගිල්ල සද්ධාව නම් මහපටංගිල්ල ප්‍රඥාව නම් මේ දෙන්න දෙපැත්තට විහිසිලා තියෙනවා. ප්‍රඥාව යන අතී කියු සද්ධාව කැඩෙනවා. සද්ධාව ගියද ප්‍රඥාව කැඩෙනවා. වීර්ය කියලා කියන්නේ දබර ගිල්ලත් සමාධිය කියලා කියන්නේ වෙදගිල්ලක් ගත්තොත් අත දිග අරපුවාන් දෙපැත්තට ඉරිලා තියෙනවා. සතිය මැදට වෙලා බලන් ඉන්නවා මේ පස් දෙනා කවදාකවත් එක දිහාවට එන්නේ නැහැ. මේ ඔක්කොම එක තැනකට යොමු වෙච්ච වෙලාවක් ගත්තොත් එකම එල්ලෙකට ඒක තමයි මෙතන ඉන්ද්‍රිය සමතාවය කියලා කියන්නේ. මේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා පස් දිහාවට තමයි අතේ ඉදිලා තියෙන්නේ. එහෙනම් මේ ඔක්කොම ඒක රසට්ටේනේ සම්පද මේ ඉන්ද්‍රයන් ඔක්කොම එක දෙයට යොමු වෙන වෙලාව කියලා කියන්නේ මේ චෛතසික ටික තේරම සමතේකටපත් වෙලා පොඩ්ඩකට ඒක දිහාට ඒ නිකන් සබාවම කියනවා හරි හරි අපි ඔක්කොම මේ යෝජනා ඉස්තර කරමු නැත්තම් මේක කරන්න හම්බ වෙන්නේ සබාව කියලා කට්ටිය ඔක්කොම යෝජනාව ඉස්තර කරනවා ආන්නී වගේ අවස්ථාවක් වෙනකොට පේනවා ඒ වෙලාවට විතරයි මිනිස්සයා ජීවත් වෙන්නේ මනුස්සකමක් තියෙන ඔයාලට අනික් වෙලාවට අපි භූත ආවේශ වෙච්ච කෙනෙක් වගේ කෙලෙස් බර වෙලා රාගය ඇවිසිලා ద్వේෂය ඇවිසිලා මෝහය ඇවිසිලා පිත කිපිලා තෙම කිපිලා වාතේ කිපිලා මොනව හරි අවුල් පාසක තමයි ඉන්නේ. ඉතින් මේ වගේ වෙච්ච වෙලාවක් ආවොත් තත් ජාතානන් ධම්මාන අනුතිවත්තන තියෙන සම්පාංශන ඉන්ද්‍රියාණං ඒක රසත් තියෙන සම්පාංශන කියලා තේරෙන්න ගන්නවා අම්මා බීපු දීපු කිරියලවත් ඒ රසේ නැහැ. මේ බුදුහාමරන්ගේ මේ අමා රසය භාවනා කරනකොට ඔක්කොම එක අරමුණට යොමු වෙච්ච එක මොක කලාතුරකින් වෙන දෙයක්. නමුත් ඒක අහම්බයක් නන්නේ. ඒක කවදාකවත් ප්‍රතිපදාවෙන් තුරව ගන්න බෑ. ඒ වගේම වෙන දෙයක් කරලා කරන්නත් බෑ. මේ සමාධිය දාන දීලා ගන්න බෑ. මේ සමාධිය සිල්ල කළා ගන්නත් බෑ. මේ සමාධියේ ලක්ෂ වාරයක් වරද්ද වරද්ද ගිහිල්ලා ඔන්න වෙලාවකට හිතෙනවා දැන් නම් සමනලයට අතුරුමුණා වගේ අර සද්ධාව, වීරිය, සමාධිය, ප්‍රඥාව, සතිය ඔක්කොම මේකට කියනවා නාභිගත වෙනවයි කියලා භෞතික විද්‍යාවේදී අපිට උගන්වනවා ආලෝකයකට මේ කාචයක් තිබ්බහම ඒ කාචය ඔක්කොම කාචේ නාභි නාභියට ආලෝකය එකතු කරපුවාම හරියට ආලෝ අවුව තියෙන වෙලාවේ කාචයක් අල්ල යටින් කඩදාසියක් අල්ල එහෙම කරනකොට ඒක දැනකදී කඩදාසි පිච්චෙනවා ඔක්කොම විසිරිච්ච ආලෝකේ විසරිච්ච ආලෝකය එක තැනකට යොමු වෙනවා. යොමු වෙන තැනට ගියාම චොල්ලණංකේ පනිනවා ගිනි ගන්න. ඒ වගේ මේ තත්ත ජාතානන් ධම්මානං අනදිවත්තනට්ටේන කියන විදිහට මේ ඇතුලේ ඉන්න නයිමල්ල වගේ දඟලන්නේ නැතුව කෙලස් හිතවිලි එකම දිහාට යොමු වෙච්ච වෙලාවට ඒ වගේම ඉන්ද්‍රියානම් ඒක රසත් තේන කියන විදිහට ඒක රස වෙච්ච ගමන් Tamanටම තේරෙන්න පටන් ගන්නවා ඥාන කියලා පිච්චෙන්න පටන් ගන්නවා. පච්චනීක ධම්මේ ඡායති इति ඥානං කියලා වාසේ අටුවාචාන් වංශලා කියලා තියෙනවා. ප්‍රතිපක්ෂ ධර්ම වලට ඉන්නම බෑ රත් වෙන තැන. කෙලස් පිච්චෙන්න පටන් ගන්න. ඒක මගේ ධර්මයක් නෙවෙයි. අර පහම එකතු වුණාට පස්සේ එන මානව ධර්මයක මම සාක්ෂිකාරය වෙනවා. එහෙම නැත්නම් මේ කින්නට පුච්චන්න බැරි දේ ලෝකේ නෑ. ඔක්කොම විනාශ වෙන සුළුයි. ඒ සමාධිගත හිතට විනිවිදින්න බැරි දෙයක් නෑ. එතකොට තේිනවා මෙතෙක් කල මේවා 17 දුවදුව තිබ්බ දේවල් දහපදුරාව කියලා කියන්නේ දහපදුරාව යන්නේ නැතුව දැන් එකතු වෙච්ච ගමන් අපේ තුල තිබිච්ච මේ මනුස්සකම ඒ අධිමානුෂික ශක්තිය කියලා කියන්නේ එහෙම නැත්නම් ආධ්‍යාත්මික ශක්තිය ආගමික ශක්තිය එන්න පටන් ගන්නවා. ඒකෝට තමන්ටම මේක මැජික් එකක් වගේ පේන්න පටන් ගන්නවා. තමන්ටම මේක ගුඪ ධර්මයක් වගේ පේන්න පටන් ගන්නවා. තමන්ටම මේක පෙර නොඇසු නොවිරෝධයක් බවට වෙන්න පටන් ගන්නවා. මේ කල්පනා කරනකොට මේක ආයේ අරව විසිරී යනවා. ඒකෝට අර ශක්තිය නැති වෙනවා. ආයෙත් වෙලාවක එකතු වෙලා එකතු වෙලා හේතුපාද වෙලා සමලයට අතුනමනක මේ ටික එකතු වෙච්ච ගමන් අන්න කෙලස් ටිකක් පිච්චෙනවා. ඉතින් මේ එකලස සමතේ කියලා අපි කියනවා. මේ එකලසට සමාධිය කියලා කියනවා. මේ එකලසට ඒකාග්‍ර භාවය කියලා කියනවා. මේ එකලසට ඒකෝදි භාවය කියලා කියනවා. මේක කඩන එක තමයි කාමෙන් කරන්නේ. කාමේ මේක කරන්න දෙන්නේ අරමුණෙන් අරමුණට පයින්. අතීතර පයින් අනාගතර පයින්. රුචියට පයින් අරුචියට පයින්. මොනරි තටමනවා ඊට පස්සේ පැත්ත වැටලා බුදිය ගන්න. ආහනේ ටික වෙන්නේ නැති ගතියක් උප්පත්තියම අපට තියෙනවා. ඒක තියෙන පොඩි දරුවාගේ නමුත් උන්ද ඒක දන්නේ නැති නිසා බුදුහාමර කියනවා පොඩි දරුවට රහතන් වහන්සේ කියන්නේ නැහැ. කෙලස් නැහැ. එළමගේ නැහැ මේ කාමයට දුවන ගතිය. මොකද වැඩි වැඩිපත් වෙලාවක් නැහැ. කාම අදහසක්වත් නැහැ. එහෙම නැත්නම් මේ තරහක් එන්නෙත් නැහැ ළමයට. මොන් දකින් දකින්නේ බොහොම ආසාවෙන් බල බල ඉන්නවා. සම සම වීර්යකුත් තියෙනවා. පොඩි ළමෙක් හරීම නිරෝගී පොඩි ළමයා හරීම ක්‍රියාශක්තියක් තියෙන. නිින්ද ඇර. ඒ වගේ මේ දරුවා අතීත අනාගත හැසිරීමක් කියන එකක් දන්නෙත් නැහැ. නමුත් ඒකට බුදුහාමුදුරුවෝ ශික්ෂාව කියන්නේ නැහැ. ඒක නොදැනීම හරහින එක. දැන් මෙතන මේ කක්ක ගාගෙන හේදුවට පස්සේ එන හේදිල්ල තමයි මෙතන තියෙන වටනා. හොඳට ගාගෙන ඉන්නේ. අපිට කාටවත් කියන්න බෑ අනේ මන්නම් මේ රාගය කියන එක දන්නේ නැහනේ. අනේ පොඩ්ඩක් කියලා දෙන්න කියලා කවුරු හරි ආනන්ද කියලා අහන්නේ. මේ වැක්කේරෙනවා රාගය. හැම පැත්තෙම වැක්. ද්වේෂය කියන එක හොස්ස ළඟින් මැස්ස යන්න බෑ. අල්ලපු අල්ලපු ගේත් එක්කත් රන්න. කුටිම තමන්ගේ තමන්ගේ ඉරියව්වත් එක හැම වෙලාවෙම රණ්ඩුනේ. ඒකනේ බුදුහාම කියන අපිට සත්‍ය අවබෝධ වෙන්නේ නැති දුක අවබෝධ වෙන්නේ නැති ඉරියව් මාරු කරන හින්දා. පුළුවන් නම් ඉරියව්ව මෙහෙම තියාගෙන මැටි බුද්දෙක් වගේ ඉන්න නිවන් දකින්න. ඉන්න බෑ. අපිට පුළුවන් වට්ටක නටුන්නට අඬ බ්‍රේක් dance දාන්න උඩරට නටුන්නට අඬ එව්වට නම් අම්මා. ඒ වගේම අම්මලා තාත්තලාත් කැමති දරුවෝ නටනවා දකින්න. මම නూరు පෙරහැරටත් සෑහෙන කෝටි ගණක් වියදම් කරනවා උඩ දානවා තනුපෙර දෙල්ලම් පෙන්නනවා පොළු දෙල්ලම් නටනවා පාතරට නටනවා උඩරන්නදී ලෝකෙ දින හොඳම පිංකම බුදුහාමර කරන ගෞරවය මොකද්ද කුලීලි පාන බුදුජානක කියනවා නච්චම් බික්කවේ උම්මත්තකම් නටනවා කියන්නේ මහන්නේ පිස්සුවක් කියලා ගීතම් බික්කවේ රුන්නං ගීත ගයනවා කියන්නේ අඬනවායි කිය. ගායනවා කියන්නේ අඬනවා නටනවා කියන්නේ පිස්සු මොකද්ද අපි කරන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකම්. දෙකට කවෝ පණුවෙක් වගේ නටන එක තමයි. ඒකෙත් නටන්නේ ওই කෙලෙස් නිසා. එහෙම නැතුව නටන්න නැතුව ඉන්න බෑ. යම් වෙලාවක ওই ඉන්ද්‍රියාණං ඒක රසට්ටේන නැත්තම් තත්ත්ව ජාතානං ධම්මනං අනතිවත්තනට්ටේන තදුබග විරිය වාහනෙට ට්‍රේන් කියලා තියෙනවා එතෙන්ට එහෙම අර ඒකාග්‍ර වුණාට පස්සේ ආයෙ මෙනෙහි කරන්න ඕනේ නැහැ. ආයෙ භාවනා කරන්න ඕනේ නැහැ. එතකොට වීර්යය පොඩ්ඩක් අයින් කරගන්න ඕනේ. එතකොට භාවනාවට යන්නදලා ඉඩ දෙන්න ඕනේ. මේක කරන්නේත් නැහැ. එතෙන් ගියත් මෙනේ කරන්න පටන් ගන්න. එතෙන් ගියට පස්සේ ආනපාන වෙනවා. එතෙන් ගියට පස්සේ තඩමනාණිය බලහින්න පාරමුණ නැති වුණානේ කියලා. ඒක නිසා එතෙන් යන්න යන්න යන්න මේ බර ගියර් එක තිබුණ කාර් එකක් අඩු ගියර් එකට යනකොට දැල්වෙන තෙල් ප්‍රමාණය අඩු වෙනවා අඩු වෙනවා වගේ. ඊට තේරෙන පටන් ගන්නවා පොඩි තෙල් ප්‍රමාණයකින් දුර ගමනක් යන්න පටන් ගන්නවා. එතකොට එකපාරට බර ගියරයකට දැම්මොත් කාර් එක හෙල්ලුම් කනවා. ඒ නිසා ඒ වාහනේ පදවන කෙනා දැනගන්න ඕනේ දැන් ජවය තියෙනවා. ගැම්ම තියෙනවා. මේ ගැම්මට සුදුසු ගියර එකේ දාගන්න. ඒක තේරෙන්නේ නැහැ අපිට. අපි හිතන එක ගුරුවරයා ගාව ගියර් සෙට් එක තියෙන්නේ කියලා. මං යනකොට ගුරුවරයා ගියර් එක දාලා දෙයි කියලා. සාංශ මං දැන් කොතන තින්නේ ඊගාට මොකක්ද දාන්න ඕනේ ගියර එක කියලා මේ කමටහන් සුද්ධ කරනට අහනවා. නෑ ඒක ගියර එක Tamange අතේමයි තියෙන්නේ. යන යන වෙලාවට තතුපග විරිය වාහනට එන කියලා වැඩේ යන තාලෙට ගින්නපත් උනට ඉස්සර ගන්න ගින්නපත්තු කරන්න ඉස්සලා පුංචි පුංචි කෝටුක දාලා අවුලව ගන්නවනේ. අවුලව ගත්තට පස්සේ ඒකට පුංචි කෝටු දාන්න ඕනේ නැහැ ඊට පස්සේ. ගිනි බිමින්න ඕනෙත් නැහැ ඊට පස්සේ. ගින්න විසින්ම වාතය කරකවන්න පටන් ගන්නවා. රත් වෙනවා. එතකොට ලොකු කෝටුණක් දාතයි. ඉතින් ඒක ගින්නපත්තු කරනකොටත් හැටි. ආන්නේ වගේ මේ සමත ලක්ෂණ පහළ වෙනකොට ඒ පහළ වෙන මූලික සමත ලක්ෂණ වලට අනුග්‍රහ කරනවා කියන එක. ඒවට සප්පාය ගන්නු සලසලා දෙනවා කියන එක මේ කිසිම පාසල් පොතක නැහැ. ඒවගේ තියෙන්නේ අනුන් මායම් කරනෙව්වා, තමන් රැවටනෙව්වා, කෙලසෙන දේවල් තමයි තියෙන්නේ. ඒ නිසා භාවනාවක් යනකොට ඒ භාවනාවට ගැළපෙන විදිහට වෙලාවට අවශ්‍ය වෙලාවට වීර්ය දාලා අනවශ්‍ය වෙලාවට වීර්ය අයින් කරනවා කියන එක ඒක නිකන් ලෝකෝත්තර පැත්තක තියෙන. ඒ නිසා අත්තකිලමතාන යෝගයේ තියෙන එකන උද්දී ඉඳලා හැන්ද වෙනකන් දරදාන එක විතරයි කරන්නේ. තටමනවා තටමනවා තටමනවා මෙනේ කරනවා මෙනේ කරනවා මෙනේ කරනවා ආචහිත්‍ය ගුණා වැන්දා වගේ කොයි වෙලාවෙද මෙනේ කිරීම නතර කරන්න දන්නේ නැහැ. කම්මැලි පුබ්බඩිය හිතන නිකම්ම භාවනා හරියයි කියලා මෙනේ නොකර නිකන් ඉන්නවා. එතකොට නින්දට වැටෙනවා. ඉතින් මේ දෙක මැද යෝගාවචරයයි අදාළ ඒ කියන්නේ අවස්ථානෝචිතව මෙනෙහි කළ යුතු වෙලාව මෙනෙහි නොකළ යුතු වෙලාව කියන එක දන්නේ නැතිකම නිසා ඒ යෝගාවචරණ ධානයක් නැත්නම් අර එකලසක් එහෙම නැත්නම් ඒකෝදි භාවයේ ලැබුණට ඒක හසුරුව ගන්න දන්නේ හැබැයි ඒක වැරද්දක් නෙවෙයි. ඒකේ ලක්ෂ වාරයක් කරලා කරලා පුරුදු කරන්න. ඒක හරියට වැඩි හිටියෙක් දෙවෙනි භාෂාව ඉගෙන ගන්න ගියාම වරද්ද වරද්ද වරද්ද වරද්දා ව්‍යාකරණයයි අකුරුයි වචනයි වාක්‍ය ඛණ්ඩයි වාක්‍ය හදලා අදහසක් ප්‍රකාශ කරනවා කියන එක සෙල්ලමක් නෙමෙයි. ඉතින් ඒක තමයි අපි භාවනා කරනකොට අපි පුංචි උන් වෙන්න ඕනේ. අපි බොහොම නීතමානී වෙන්න ඕනේ. අපි බොහොම අහිංසක වෙන්න ඕනේ. අනේ මෙහෙම කරනකොට මෙහෙම වෙනවා. එතකොටත් ඒකට සුදුසු ඒකට ගැළපෙන කෙනෙක් හිටියොත් කියාවේ ඔන්න ඔය බොත්ත පොඩ්ඩක් තද කරලා බලන්න මෙන්න මේ බොත්ත මම හිර කරලා බලන්න ඔන්න වැඩේ හරියයි කියලා. ඉතින් ඒකත් හිතලා බලලා කියන්න. නමුත් ඒක නැවත නැවත කරනකොට කරනකොට යම් වෙලාවක පරිපන්ත ධර්ම ආයත් නැතුව ඒ තත් ජාතානන් ධම්මාණං අනතිවත්තනට එක එක කා කොටා වැටෙන්නේ වීරිය සමාධිය කා කොටා වැටෙන්නේ යන්නේ සද්ධාව මේ ප්‍රඥාවත් එක්ක කා කොටා වැටෙන්නේ දින සම වෙලා මැද ඉන්න සතිය කියනවා දැන් නම් හරි එතකොට ඒක රසට එන ඔක්කොමලා එක වැඩේට යෙදෙන ඔක්කොමලා මූල කර්මත්තාණ්ඩ යෙදෙන ඒ වගේම තදුපක විරිය බහනට එන එතකොට මේ වැඩේට යnderලා යා හිමීට තද බල වීර්ය කරන්නේ නැතුව යන්නනකොට ඊට පස්සේ ආශේවනත් හේන කියලා කියනවා මේක ලක්ෂ වාරයක් කරන්න. නැවත නැවතත් කරන්න. කරනකොට කරනකොට අර ගත්ත එකලස පිළිබඳ වශී භාවයක් Tamanට ලැබෙනවා. ඉතින් ඒක තව කාට හරි කියලා දෙන්නත් අමාරුයි. Tamanටත් පතන්නත් අමාරුයි. නමුත් එක සැරයක් දෙසරයක් තුන් සැරයක් හතර සැරයක් හරි ගියාම එයාට පරෝපදේශ රහිතව කවුරුත් කියලා දෙන්නේ නැතුව වැටි වැටි හරි නැකිట్లా යන්න පුළුවන් ගතියක් එනවා. එතකොට අපි ඒ අර පරිපන්ත ධර්ම 6 ඕදාන ධර්ම 6 කියන මේ ඉලක්කම් 10 හරි ගියාට පස්සේ ඒ ලොකු ස්වාමීන් වහන්සේ ඒක පුළුවන් තරම් උත්සාහ කළා තිනවා කියන්නේ සමති විදර්ශනා භාවනා මාර්ගයේ උපචාර සමාධියට ගියා වගේ තමයි තේරෙන්න පටන් ගන්නවා වරින් වර බොහොම ඈතක් පේනවා වරින් වර ආය කාමයට වැටෙනවා ඇවිස්සෙනවා ආය ඈතක් පේනවා ආය කාමයට වැටෙනවා වගේ මේක වෙලා යෝගාවචරය කරලා කරලා එහෙම අත්දකලා අත්දකලා වර එක හැබැයි හරහා ඒ නීවරණ ධර්ම නැති පරිපන්ත ධර්ම නැති ඒ අර්පණ සමාධිය කියලා වතුර ළඟ දඟල දඟල හිරපෙන්න වතුරට බහැගත්තා වගේ වතුර ගිලී ගත්තා වගේ නැත්නම් අපි ධනක් උසට වතුරේ ගලන වතුරක හෝ තැම්පත් වතුර හිරපෙන්න එකපාරම ඒකේ ඉඳගත්තා වගේ තමන තේින්න පටන් අර ගන්නවා දැන් නම් ඉබ්බා ඇතුලේ කටු තියාගෙන අඬුපුප්පන්න යන්නේ නැතුව ඉන්න හැටි දන්නවා කියලා එතකොට අපි කියනවා අර්පණ සමාධිය නැත්නම් හිත ධානාගත වුණා පළවෙනි ධානයට වැටුණා එතකොට යාට ප්‍රයත්න කරන දෙයක් නෑ අර ඇති කරගත්ත එකලස සමහරට විනාඩි 5 10 15 20 අවසාන වශයෙන් කියනවා සමහරට පැය දිගට පවත් ගන්න පුළුවන් අරමුණ අතෙන්ටමයි වදින්නේ මූල කර්මත්තාන්ටමයි වදින්නේ පිට යන්නේ අන්නේ යන්නේ නැතුව පවත්තන කාලේ වැඩි වෙන්න වැඩි වෙන්න ඒ සමත ශක්තිය, ධ්‍යාන ශක්තිය, සමාධි ශක්තිය එහෙම නැත්නම් සතිය දිනු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒක එකලස් වෙච්ච වෙලාවක් හම්බුනොත් යෝගාවචරය මට දැන් වැසි කියන්න තියෙනවා, නාන්න යන්න තියෙනවා, කණ්ඩ යන්න තියෙනවා නැතුව ඒකම සිද්ධි කර කර ඉන්නවා. අවුෙච්ච වෙලාවේ ඒ කරලා කරලා කරලා නැවත නැවතත් ඒක කිරීමෙන් තේරුම් ගන්න ඕනේ මේ උප්පත්තියෙම තිබිච්ච භව සම්පත්තියක් මේක. පුහුණුව හරහා තමයි සිද්ධ කිරීම හරහා තමයි වශී කිරීම හරහා තමයි එයා ඒක තමන්ගේ නතු කරගන්නේ වශී කරගන්නවා කියලා නතු කරගන්නවා එතකොට යාට තීරණ පටන් අර ගන්නවා මට ඕන වෙලාවට මට මේක ගන්නත් බෑ ඒක එන වෙලාවේ නිකන් ඉඳලත් බෑ ඒක හරියට හසුරුව ගන්න ඕනේ අන්නේ හසුරුව ගැනීමේ ධර්මතාවය manussත්වයේ සහ අතිමානුෂිකත්වයේ කියන අදිමානුෂිකත්වයත් අතර තියෙන. ඉතින් බුදුරජාණන්සේ පහළ වෙන්නේ ඉස්සරමත් ඒක දැනගෙන තිබිලා තියෙනවා. මිනිස්සු ළඟ තිබිලා තියෙන ධ්‍යාන, මිනිස්සු ළඟ තිබිලා තියෙන අභිඥා කරගන්න පුළුවන් කන් තිබිලා තියෙනවා. ඒ අනුව තමයි මේ නස්සස්තරේ, මේ ආයුර්වේදය, මේ නීල සාත්‍රය වගේ දේවල් ඇවිල්ලා තියෙන්නේ අපට. මේවා මේ හිතලා ගන්න පුළුවන් දේවල් නෑ. වරුදු කෝටි ගාණ සිද්ධ වෙලා සිද්ධ වෙලා ඒත් හොඳ ඥාන ඇති තුන්කල් දක්නා ඉර්ෂින්නාන්සලා මේක මානවයට සුදුසු වෙයි කියලා හිතලා ඒ නක්ෂස්තර ඒ ආයුර්වේද ක්‍රම ඒ සම්භාහන ක්‍රම කුරුතු කළා තියෙනවා. බුදුරජාණන්සේ වට විරුද්ධ වුණේ නැහැ. බුදුරජාණන් මේව කවදාකවත් නිවනට නොවි තවත් කාමයට පාවිච්චි කරන්න එපා කියලා. ඒක දැනගන්න ආම්සු කෙනෙක් පව නැස්සත්තර දැනගන්න. කැලේක ඉන්නකොට කොහෙද උතුරු කොහෙද දකුණ මේ තරුපන්තිය මොකද්ද? බටහිර නැගෙනහිර දැනගෙන තියෙන එක භික්ෂුවක් දැනන තියෙන්නේ. මොකද මේක මේ අනුගේ කේන්දර බලන්න නෙවෙයි. ඒකම භික්ෂුවක් දැනගන්න ඕනේ කැලියකොලේ වන ඖෂධේ වටිනාකම. මේ මිනිස්සුද වෙදකම් කරන්න නෙවෙයි. Tamange දැනට නැත්නම් අනික් සංඥාවසයට අවශ්‍ය වුණොත් කියලා දෙන්න දැනගන්න ඕන. ඒක හරියට අර වීර්යය සමාධිය දෙක වගේ සමவாய දැනගන්න ඕන. අරක වැඩි වුණොත් මේක නාපාසින. මේක වෙන්නොත් අරක ආපාසින. නිසා ඒ ඒ සියලු සමාධි ගුණ බුදුහාමුදුරත් අනුමත කරලා තියෙනවා. බුදුජානසරගත්තේ සියලු දැනුමත් තිබිලා තියෙනවා, අත්දැකීමත් තිබිලා තියෙනවා. භික්ෂුවක් කියලා කියන්නේ ඒ සියල්ලෙන් ආඩ්‍ය වේ යුත්තේ. ඒක මේ මේ උපාධියක් ලබන්නවත් ඩිප්ලෝමා ලබන්නවත් නෙවෙයි. කැලේ තනිකර ජීවත් වෙන්න මේ ඔක්කොම දැනගෙන තියෙනවා. දන්නේ නැත්නම් ඉගෙන ගන්න. හැබැයි කවදාකවත් මේ ගිහියන්ගේ ලෙඩ සනීප කරන්න. ගිහියන්ට නැකත් බලන්න නෙවෙයි. එතකොට අපි බත් බැලියෝ වෙනවා. ගිහියන්ට. වාල්ලු වෙනවා අපි ගිහියන්ට. රුපියල් වලට පහින්දෙන જાතියක් කරන ඊට වැඩිය හොඳයි ඉංගනකම. නොදන්නකම ඊටත් වැඩිය හොඳයි. නමුත් සංඝයාට ඒක කැප නැහැ. සංඝයාට කැපයි. හරියට මේ ධ්‍යාන පිළිබඳව තියෙනකොට උඟ දෙනෙක් හිතනවා මේ විපස්සනාට අවශ්‍ය නැහැ නේ අවශ්‍යයි. ඒ සමාධියක් නැතුව යන්න බෑ. නමුත් මේ සමාධි જાති දෙකක් තියෙනවා කියපු ගමන් ඔන්න මගේ කතාව පොඩ්ඩක් වෙනස් වෙන්න ඉඩ තියෙනවා. මේ සමාධි જાති දෙක තමයි සමත සමාධිය සහ විපස්සනා සමාධිය. ඒකෙන් තමයි ඔය ගිහියන්ට මේ මඩේ ඉරිච්ච මිනිහෙකුට හරි වතුර කෙලිච්ච පිනිකරේ නහය උස්ස ගන්න පුළුවන් වුණොත් යන්තම් ජරාවේ ඉඳගෙන හරි පණ වේර ගන්න පුළුවන්. මේ නහය උස්ස ගන්න පුළුවන් වෙන්නේ මේ සමාධිය සමත සමාධියක් වෙන්න ගත්තොත් ඒක ටිකක් ගිහි ගෙදර අමාරුයි. නමුත් විපස්සනා සමාධිය සූර වුණොත් මේ වගේ තැනකට ඇවිල්ලා తాවකාලිකව කරන භාවනාව හරිය තමන්ට ගන්න පුළුවන් බව තේරුම් ගන්න ඉඩ තියෙනවා. තේරුම් ගත්තට පස්සේ ගෙදර ගිහිල්ලා හෝ තමන්ගේ තියෙන අධික අවුල් පහසත ආදී දේවල් අයින් කරලා යම් ප්‍රමාණය තමගේ නිවස වුණත් සමකාමීතනක් කරගෙන වැඩ ගන්න පුළුවන්. එතකොට හැබැයි ඒක නිතර එතන උපයන්නවා. හැමදාම උපයන්නවා. ඒක හරියට දවසේ කුලිය හම්බ කරන කණමිනියෙක් වගේ තමයි විපස්සනා සමාධිය. හම්බ කරපු ශක්තියක් නැහැ, බූදලයක් නැහැ. එදා එදා හම්බ කරගන්නවා. හැබැයි යැපෙන්න පුළුවන්. දැන් අද කාලේ ගත්තොත් දෛනික වැඩි වැටුප ලබන මිනිස්සයා ඩිග්‍රී කාර්යවලට හම්බ කරනවා. උපාධියක් ලැබලා විරලා මේ PhD එකක් අරන් ඇවිල්ලා ජොබ් එකක් ඉල්ලන්න බලන වැල් 35000 දෙයි. වාස් කෙනෙක් 60000ක් අම්බ කරනවා. හැබැයි EPF නෑ ලංකාවේ. මොනක්වත් නෑ. සල්ලි හම්බ කරනවා. ඒ වගේ තමයි විපස්සනා සමාධිය දවසේ කුලිය වගේ. එදිනෙදා එදිනෙදා හම්බ කරන්නේ. විපස්සනා සමත සමාධිය කියන එක මම උපයාගත් දැනුමට හම්බෙච්ච ස්ථිර රැකියාවක් වගේ ඔබ උදාහරණයකට කියනවනම් නමුත් මේ දෙකේම ජීවනතාවක් හදාගන්න පුළුවන්. ඒ නිසා විපස්සනා සමාධිය නිසා තමයි අද අපි මෙතන එකතු වෙලා ඉන්නේ. මොකද කාලේ තිබුණ බුද්ධ ජාන්තිද ඉස්සලා මොනම සමාධියක්වත් බෑ මොනම සීලයක්වත් බෑ මොනම යාකත් නැහැ භාවනා කරන්න බෑ කියලා සම්පූර්ණ බංකොලොත් වෙච්ච කාලයක් තමයි 56 ඉස්සලා. ඊට පස්සේ ඇති වෙච්ච මේ විපස්සනා සමාධියට පස්සේ තමයි අපි අද ගිහියන්වත් භාවනා කරන්න පුළුවන්. කාන්තාවන්ටත් පුළුවන්. අබෞද්ධයන්ට පවා මේක උත්සාහ කරන්න පුළුවන් කියන තැනට ආවේ අර විපස්සනා සමාධිය නිසා. ඉති විපස්සනා සමාධියෙන් පටන් ගන්න විශ්වාසය ඇති වුණාට පස්සේ ඕනි තරම් පාරවල් තියෙනවා. සමත සමාධියට යන්න. කොච්චරක් විපස්සනා සමාධිය කරලා සමත සමාධියට යන්න ඕනද කොච්චරක් සම සමාධිය කරලා විපස්සනාට යන්න ඕනද කියලා එහෙම ස්ථිරතාවයක් ඉස්තිර කරලා පොතේ නැහැ. නමුත් අටුවචාන් වහන්සේ කියනවා සහෝපචාර අට සමාපatti කියලා සීමා දෙක පෙන්න උපචාර සමාධියේ ඉඳලා අටවෙනි සමාධිය දක්වා තියෙන ඕනි තැනකින් විපස්සනාට හැරෙන්න පුළුවන්. ඒකට උපචාර සමාධිය තමයි අර කියන පරිපන්ත ධර්ම හය නැති ඕදාන ධර්ම හතර තියෙන මට්ටමට ගියාම එයා එක්ක සමතේට එක්ක විපස්සනාට යන්න පුළුවන්. ඒ කියන්නේ අරමුණේ චිත්තක්ෂණ කීපයක් පාත් ගන්න පුළුවන්කම. Taman ඉන්න අරමුණේ චිත්තක්ෂණ කීපයක් හිත පවත්වන්න පුළුවන් මිනිස්සයාට කැමැති නම් සමත පාරේ යන්න පුළුවන් කැමැති නම් විපස්සනා පාරේ යන්න පුළුවන්. ඒ නිසා යන්නේ සමත පාරේ විපස්සනා පාරේ නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ මේක දන්නවද කියන එක. දවස පුරා භාවනා පරියන්ක හිටියත් භාවනා වශයෙන් සක්මනේ හිටියත් ජීඳා වැඩකට නැත්නම් ගෙදර ගියත් චිත්තක්ෂණ කීයක් Tamanට මේ ඇවිදිනකොට ඇවිදින ආරමුණ. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න ආරවණ. නිදාගෙන ඉන්නකොට නිදාගෙන ඉන්න ආරවණ. නැත්නම් ආනාපානෙ. ඉන්න පුළුවන් ගතිය තියනවාද කියන කාන්තුල්ලා දුන්නොත් මේ වගේ වැඩමුළුකදී අපි කියන වැඩමුළු සාර්ථකයි. මොකද ඒක ලොකු වෙනසක්. ඊට පස්සේ ආගේ පියකාකාරී තිබ්බට පස්සේ අදපන් ඔබට කැමති නම් වැඩි කරගන්න. නැත්නම් නිකන් හිටපන්. කියලා යට වගකීම දෙන්න පුළුවන්. ඒ වගකීම දෙන්න ඉද ප්‍රස්තාව ලැබුණේ මහසි සෑඩෝ ස්වාමීන් වහන්සේ විපස්සනා සමාධිය නැත්නම් අර්පණා මට්ටමට උපචාර මට්ටමට හදාගත්ත සමත සමාධිය හෝ සද් ඒකට කියනවා සෞපචාරනේ සදිසු උපචාර කියලා උපචාරය සමාධිය වගේ මහන්සි වෙලා වෙලා වෙලා වෙලා ආනපාන එක දිගට චිත්තක්ෂණ 10ක් 15ක් පවත්වන්න පුළුවන් මහන්සි වෙලා වෙලා වෙලා වෙලා සක්මනේ තබන තමඩ පියවරේදී කොහොම කොහම හරි හිත ගෙනල්ලා අරමුණේ තියාගෙන පුළුවන් තත්ත්වයට ගියා නම් ඒක යෝගාචර දිරව ගත්තා නම් ඇඟට තේරුණා නම් මේ මේ தত্ত্ব දුන්නොත් මට පුළුවන් පියවර 10 15ක් ඉන්න. මේ මේ தত্ত্ব දුන්නොත් මට පුළුවන් පරියන්කේ ඉන්න කියලා ඒ ආත්ම විශ්වාසය ඒ ශික්ෂාව හොඳටම ප්‍රමාණවත් ඉදිරියට යන. හැබැයි නිකන් ඉඳලා බෑ ඊට පස්සේ දිකට මේක උපයන්න ඕනේ. අන්නේ ඉපයීම සඳහා තමයි Brahmacharya පැවිද්ද අරණ්‍යගත වීම මේ ඔක්කොම තියෙන. නමුත් මේ මූලික සුදුසුකම තමා වශයෙන් අත්දකලා නැත්නම් අරණ්‍යගත වුණත් ඇති වැඩක් නැහැ. පැවිදි වුණත් ඇති වැඩක් නැහැ. ඉඳගෙන හිටියත් ඇති වැඩක් නැහැ. ඒ නිසා ඉස්ලාම තමන්ට තමන්ගේ විශ්වාසය ඇති වෙන්න ඕනේ. මට කලබල තියෙන තැනක යම් යම් සාන්තිකර තත්ත්වයකදී අරමුණේ හිත මෙච්චර පාත් ගන්න පුළුවන්. චක්මනේ මෙච්චර හිත පාත් ගන්න පුළුවන්. ඒක කැන්දී ගලබේරෝ වගේ කියන්න පුළුවන් වෙන්නේ. එතකොට දන්නවා යා මේ අදහස දිරවගෙන තියෙන්නේ. වශී කරගෙන තියෙන්නේ. අන්න ඒ ටික තමයි මේ වැඩමුළු වලින් අපි කරන්නේ. භාවනා වැඩමුළු වලින් කරන්නේ එච්චර. ඉන්හිහාට ඒකේන ජීවන රටාව හදාගෙන ඒක වැඩි කරගන්න උත්සාහ කරේ නැත්නම් ඌරු අපිට බැඳපු හකුරු හකුරු බැඳා වගේ ඌට ඒක රස තේරෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න එක අපි වගේ කියන්නේත් නැහැ. ඒක Tamange යත්තේ වැඩේ. ඉතින් ඒක නිසා එතෙන්ද දුන්නට පස්සේ කලකට පස්සේ වේලකට පස්සේ වගේ කලාතුරකින් කෙනෙකුට හිතන යකෝ මේක කවදාකවත් හම්බෙච්ච නැති එකක් දැන් ඉතින් ආය මොනම දෙයකටවත් පස්ස ගහන්න එපා. ඉතින් ටික කරගන්න ඕනේ කියලා සත්පුරුෂයාට, කල්යාණ මිත්‍රයාට පුදුම ඕනකමක් ඇති වෙනවා. බුදුන් දැක්කා වගේ කරගෙන යන්න. සමහරුන්ට ඕක තියා කොච්චර තිබ්බත් ඒ தත්තෙට ගියත් අඩු ගානේ ජීවන රටාව වෙනස් කරන්නත් කැමති නැහැ. කතා නොකරින්න කිව්වත් තරහ යනවා. එතන ඕන අනාශි වැඩ නැත කරලා මේක පොඩ්ඩක් බලන්න කිව්වොත් එහෙම අපිට නීති දාන්න ඊටවද කියලා. නැති ඒක හැටි කලබල වෙන්න යන්න එපා. යට දීලා තියෙනවා දුන්න දේ රකින්න දන්නේ ඉතින් එහෙමනම් එයාගේ වැඩේ. නමුත් දෙන්න කාරණාව කියලා දෙන්න ලෝභ කරන්නත් එපා ඊර්ෂ්‍යා කරන්නත් එපා. නැවත නැවත කියලා දෙන්න මොලේ පෑදිච්ච දවසේ කර්ම ගෙවිච්ච දවසේ යෝගයේ දිච්ච වෙලාවට එයායි සුටි කරගන්න. ඒකයි ඉතින් ඒ වෙලාවට සාදු කියන මිසක් හරි ගියේ නැත්තම් කනගාටු වෙන්න අරකයි. ඒකෝට තමන් මෙතෙන්ට ආපු හැටි හිතන්න. මං ආවේ මොන විදියෙ කටයුතු ටිකක් කරගෙන කියලා Taman තීරුම් ගත්තොත් ධර්ම ගැඹීරත්වයේ තේනකොට විශ් කෙනෙකුට බලපෑම් කරන්න යන්නේ. හැබැයි අනුකම්පාවෙන් දෙනවා. ඉතින් එහෙම වෙනවනම් සමාධිය ඇති කරගත්ත කෙනාට අර සීල සීල ස්කන්ධය ඇති කරාට කෙනාට වැඩිය සමාධි ස්කන්ධය ඇති කරපේ කෙනෙකුට තව කෙනෙකුට අනුකම්පා කරන්න තියෙන ඊට වැඩි. හැබැයි ඒක Tamanට බාධා කරගන්න තු කරගන්න ඕන. අනුන්ගේ දීනි කිරන්න ගිහිල්ලා Tamanගේ දීනිකවත් නැති කරගන්න නැතුව Tamange එකත් රැකෙන ගමන් ඒක කරනවා කියන එක ගුරු උපදේශ රහිතව කරන්න අමාරුයි. ගුරු પરම්පරාවක ඉඳගෙන ඒ කටයුත්ත කරන්න අපි ඒක හිත සාකච්ඡා කරමු. අද මම මේ වෙලා ගත්තේ අර ඊයේ විස්තර කරපු පරිබන්ත ධර්ම ටික නැවත මතක් කරලා දීලා ඕදාන ධර්මත් අටුවාවේ තියෙන මේ පරිසම්බිදා මාර්ගයේ තියෙනක මතක් කරලා දීලා කෙනෙක් කොහොමද Tamange හිත දැන් සමතේකටපත් වෙනවද කියලා මූලික ලක්ෂණ දැනගැනීමේ වගකීම සුතමේ ඥාන ලැබලා දෙන්නයි මේ එක්කෙනෙකුටවත් මේ එක්කෙනෙක්වත් නැති එක්කෙනෙක් නෑ මේ ස්වභාවය. ඔක්කොමලා දන්නවා. නමුත් ඒක අහනකොට නැවත නැවත මොකද්ද ගුණයක් එනවනේ මොකද්ද ශික්ෂාවක් එනවනේ. ආනේ ඒ ශික්ෂාව හරහා දිෂ්ඨාන ශක්තිය වැඩිලා එන වෙලාවෙදී ඒකට අනුග්‍රහ කරන්න ඒකට සප්පාය කරනු සලසලා දෙන්න අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිරු දිනාට සරසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා